විදිහට සතිවාරය ආරම්භ කිරීම සඳහා ඒක භාවනා දියුණු අවස්ථාව. අර එකතු වෙලා ඉන්න විචාර මේකට පොඩි කියලා කියන්නේ වැඩි වෙලාවට මේ වෙනස එකතු වෙනවා. අවුපාරක විශේෂය. ඒ පොඩි අපේ වේද තියෙන අතට වැට වෙලා ඒකයි ඒ වැඩකට වෙලා. වැඩකට වෙනවා කියන්නේ විශේෂිත ඒ වෙනස වැඩි සිද්ධ. අපි වටේ දකින්නේ මේ වදය. ඇස් වෙලා කියලා මේ වෙනස වැඩි වෙලා. සැලදී යන වෙලාවට ඒක තියෙන විහිදිච්ච බවේ ඒක සමහරට අරමුණ පේන තෙක් මානේ නම් ඒ යෝගාවට අස්ස කියලා තියෙනවා. නමුත් අද අරමුණ පේන්නේ නැතුව ගිහිල්ලා ඒ වුණාම මුගක් වෙලාට යෝගාවට ඒක දරා ගන්න බෑ. මේ භාවනාවද දන්නේ නැහැ, දියුණුවද දන්නේ නැහැ, සීල කළත් දන්නේ නැහැ, කටි කළත් දන්නේ නැහැ, මාන කළත් දන්නේ නැහැ. ඒකට අවුල් වෙනවා. අන්නේම අවුල් වුණොත් පරිසාර භාවනා කරන්න නැවතත් මේ ඒකරන් ශීක්‍ර ගැනීම සඳහා සම්දුකගත භාවනා ක්‍රමයක් එතන මේ ඊට අස්වසාදන භාවනා ක්‍රමයක් කරන්නේ. ඉතින් ඒක අත්වචාරි මහන්සියලා ගොඩක් වෙලාවට මෛත්‍රී භාවනා බුද්ධානුසතිය භාවනා වගේ දේවල් කියලා දීලා තියෙනවා. ඒ කියන්නේ නිතර බෞද්ධයක් කරන චතුරාර්ය භාවනාවලදී මුල් භාවනා කරන්නේ බුද්ධානුසතිය මෙත්තාජන. නමුත් අපි දැන් ගත්ත සූත්‍රයේ තියෙන චක්කාක සූත්‍රයේ ඒකේ සර්වඥාන්සේ සඳහන් කරනවා මේ කල්පේරය සතු හේදනාවකේ වැදලා මේ අත දහත කඩිනකොට කායાનපසනාව නොදෙන්න ලද්දා අසරණයි. ඒ වගේ වෙලාවට කාය හිත දාන්නේ කියලා. උදාහරණස්තේ වලට පයිටි වෙනකොට තමයි ඉන්නේ ඉරියව්වේ. දැන් මගේ ඉතේ ඉරියව්වේ ඉතිරියට ඉඳගෙන ඉන්න බව දන්නවා. මගේ වේදනාවයි කියන්නේ හරියට වේදන වේද විඳ ගන්න බෑ. ගණයකට දුක. ජීවි කොටක් කරලා වගේ නඩුලක් එකක් දැක්කම සැකම උගුරු ගන්න. නඩුවක් කියක් කරා. ඒක නැත්තම් දුරු දෙයි කියක් කරා. මේක ගන්න දෙයක්. ඒවත් ඉලෙන්ජික කරගන්නවා. එතන සද්ද හැ. ඒ සද්ද මේ සද්ද මේ පාලනය කරගන්න බැහැ ඒක තමයි ගන්න මේක ගැළපෙන්නේ නැහැ භවනාවට මොකද ඉඳගෙන ඉන්නවා ගන්න කියලා ඒ ඒ අපි අවස්ථාවක් නම් පිළිවි එනට තමයි හිත ඉවිලකට දාලා පොදු කරත් එක්කනත් සෑහෙන දුරට හිත විසිරී ගියා මට ඉඳගෙන ඉන්නවා දන්නාකා ඇවිදින කෙනා ඇවිදින බව දන්නාකා මට නිින්ද දිනනවා මොන විදියෙන් නිින්දක් නැහැ මොළු ඇටම කටු දෙකක දාලා කිසිම විවේකයක් නැහැ ඉතින් ඒ වෙලාවට දැන් මම නිදාගෙන ඉන්න මම දන්නවා කියලා ඒ කායන ප්‍රශ්නට ඉඳීම මේ හරියට අපේ අම්මලාගේ පැත්තෙන් කියනවා බත්තරිය පුතුරගෙන එනකොට පොල් ඇල්ල තුටියක් දානවා කල වයින්නේ කීම පුතුරගෙන ඉන්න ඕස් කරලා ආවොත් කිරි වැටලා ලිපට කිරි ගන්නවා පිච්චෙක් ගන්න ඒක කරන්නේ ඇල්ල තුටියක් දානවා අර උතුරු බත්තරිය එහෙම නතර වෙනවා වගේ ඇල්ල තුටිය ළඟ කියනවා ඒ වගේ තමයි පරිජාතකන මේක නෑ යෝජනා කරලා මෛත්‍රී භාවනාවේ ප්‍රශ්නයක් නෑ. බුද්ධානුස්සති භාවනා කරන්න අසුබදලද වේර කරන්න මහානුස්සති කරලා ඒ කරන්න මොකක්කෝ තමලක විතර භාවිතා කරන අරමුණක් තියෙනවා. ඒ අරමුණට හිත දැමීමේ නැවිසෙන එක නතරකට. ඒක ඉත බොහොම බලන් අරමුණක් වෙන්න. සිවුතුනි සූක්ෂම අරමුණක් වෙන්න. ඒ වෙලාවට අපි වෙසිච්ච ඉතේ කරන්න. ඒක ලොකු අරමුණක් වෙන්න. ඒක ලොකු අරමුණක්. කය කණ්ඩක් පුළුවන්. ඉතින් ඒ නිසා මේ කියලා තියෙන ප්‍රශ්නයක් වෙන්නේ. හැබැයි මේ මේකේ පරිවිදේ තියෙන්නේ ওই કોઈ භාවනා කෙනාට මේ වගේ හිත වික්ෂිප්ත වෙන අවස්ථාවක් එනවා. ඒක මේ භාවනා කරන දක්ක සතිය නැතිවීමක් කර සමාධිය නැතිවීමක් කරන්නේ බොහෝ කර්ම තියෙනවා. ඒ නිසා ඒක උද්දිත දෝෂයකට ගන්න එපා. මේ උකුණපස්සේ සූත්‍රයේ වෙන්නනවා. බුදුසසුන කියලා තියෙනවා සතිපට්ඨාන වැඩි කියන කියලා තියෙන්නේ. මෙන්න මේම අවස්ථාවක් තියෙනවා. ඒකට තමයි විතර කරගන්න එපා මේ හැටි. ඊට පස්සේ මේ ඉස්තරී දවිෂන තවිනාඩි පහකින් හිත ඒක එකලස් වෙන්න පුළුවන් ගතිය එහෙම තියෙනවා. ඒක වෙනස් වෙන්නේ නැහැ. මේ හිත ඒතරටයි වදාපතිත එකලස් කරගන්න බෑ කියන ස්ථිරහණියක් වෙන්නේ. අහන්නේ විදිහ තුනක් වුණාට පස්සේ තමයි තේරෙන්නේ මේ විශ්ේෂණ. භාවනා කරන නැති කරගෙන ජීවහානියක් වෙන්නේ නැති මගේ එක්ක සත්‍ය කරන්නේ නැති එක්ක සීල කරන්නේ නැති එක්ක සමාධිය කරන්නේ නැති කියලා නෑ ඒක නිකන් වතුර කැලුණාට කැලෙකට නැතුණාට අයි කායාවකේ ඉතින් ඒක දැනගෙන දැනගෙන යනකොට තමයි තේරෙන්නේ ආධුනිකයෙකුට ඒක දානවා ඒක ඕවිත කාටරි ඔබ හේතු කරනවා මට කවුරු වෙනවා කරලා හරියට මට බේරකට දෙයක් ප්‍රශ්නයක් කියලා බලන කරදේ කරනවා මේ වගේ සුනාමි දැයි වගේ එන විදිහම ඒ වෙලාවේදී මේ වගේ පණිදාය භාවනාවක් කරන්න ගන්නාර වල හිත දාන්න දාලා ලොකු අරමුණක ඉඳපත් කරගැනීමේ හිත යන කටි කර කරගන්න දෙන්න. ඊළඟ ප්‍රශ්නේ කර්තර සාරණස සම්පූර්ණ භාවනා පිළිබඳව පොළවේ කකුල වැදෙන ආකාරය පොළවේ රළු සිනිඳු ප්‍රශ්නේ සිදුලස සමග ස්පර්ශය වෙනස් වෙන හැටි බලමින් භාවනාව ආරම්භ වෙමි. ටික වෙලාවක් පසු කිසිම ආයාසකින් තොරව ඉඳසකේ මූලික කර්මස්ථානයේ කේන්ද්‍රව සතිය පාත් සතිය පාත්කමින් භාවනා කරගෙන ගියෙමි. සිතුවිලි ආවද ආයාසකින් තොරව මූලික කර්මස්ථානයේ කරා නැවත පැමිණේ. කකුල වදින තැන සියලු වෙනස්කම් දැනේ. කුරුලන්ගේ හඬ ඇදෙන වෙලාවට මූලික කර්මස්ථානයේ ඉහිට ගොස් නැවත පැමිණෙන අයු කාල පරාසයේ පරාසයක් සමග පැහැදිලි විය. නමුත් ටික වෙලාවක් භාවනා කරන විට සක්මන් මළුවේ පිටටම ගියද එකම තැනක ඉන්නවා වෙන්න මේ භාවනාව සඳහා ඉති උපදේශ පත්මි වහන්සේට නිවන් ඔය වගේ අර සක්මණේදී සාමාන්‍යයෙන් රාශිය කලකුණකදී තියෙනවා පරියන්කේ තමයි ඉස්සලා කීපක හිතයිසෙට බලේ තියෙනවා නම් උගතම වෙනව සක්මණේදී සෑහෙන දුරට මේ මේ හිත ගියාට අපව සක්මන්ට ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒකෙන් තමයි අපි අර පරියන්කේ නැත්නම් භාවනා මධ්‍යස්ථානයේ හම් වෙන වාසිකාවේත තත්වයේ ඉඳලා ඊතරතරේ মাল্ටි ටාස්කින් වලට යන අතරමැද උහුණුව ලැබෙන්නේ ඔකේ තමයි. ඊට විශේෂම ආයත හදනවා. ආය විශේෂම ආය හදනවා අන්තිමට ඒ විශ්ිති ලෝකයේ ඒ ඉත ධානයකට අපේ ලෝකසංස්කෘතියේ විසම ලෝකයේ සමහිත පවත්තන හැටි ඒකේ කාටවත් කියන්නේ ඔක්කොම නිසද්ද වෙනවා භාවනා කරනවා ගෑනවා මොකක්ද ඕනෙම කරනවා මට පුළුවන්ද මේ විසම ලෝකයේ ඉඳගෙන තමයි ඉඳ පවත්තන්න ඒක එහෙම නැත්තම් අපි ඉඳගෙන භාවනා කරේ කොහොමදක්වත් එදිනෙදා ජීවිතේ සම්බන්ධ කරගන්න වෙන්නේ ඒ නිසා මෙහි ඉඳන් මේ මැරිසිලා ඒකත් එක්ක ඉහර හරිහිලා ඒක උදුනට පස්සේ තේරෙනවා තේින මට්ටමකට මේක කියනවා තමයි පිළිවෙත සෑහෙන ආශ්‍රේෂාසන ආගමසි ඕන වේශක් අතර කියලා භාවනා කරත හැදී භාවනා කරනකොට ඒ කෙනා නිසා ඉතින් එකම සංකේත කරකට එනවා ඒකේ තමයි පෞෂත්ව හොඳට වැටිලා ඒක බලු කිනාට තේරෙනවා මේ වගේ කිවි නැති උනට මේ වගේ මේක හිතන හොඳයි අපිට බැරිද මේ විදිහට අගේ සම්ද කරන්න කියන නිකම්ම කාම් ඩවුන් එක කරක් ඉතින් යන්න ආධුනිකයෙක් වෙලා ආධුනිකයෙක් කරලා යන්න ඕනේ ඒ නිසා ගෙඩි අන්ත අතරම අවස්ථාවල් මේ විතර පරිමර කැස් වෙනවා ඒක ලැබුණාට පස්සේ තන වඩා ගන්න තන වඩා ගන්න පස්සේ පේනවා මේක නිසි දාහනයක් වෙලා නැහැ ඒ ශානිත දවසෙත් මේකෙයි එච්චරම බලාපොරොත්තු සුඛ කරගන්න එපා මේකට මොන දෙන්න ඕනේ කියලා කියොත් අපි ලෝකේ ගොඩාක් දේවල් බලාපොරොත්තු වෙන්නේ නැත්තම් හිතනවා මම කාරණා කරන්න ඕනේ සද්දෙන්න ඕනේ ඒ නානකත් නිවන් දක්කට පස්සේ තමයි තමයි යාට නිවන් දකින්න ඒ සාමාන්‍යයෙන් ඔය මේ අරගෙනකොට මම කියන්නේ ඒ කැපකාරෝ නිවන් දක්කට පස්සේ තමයි ආමතු වෙනවා. මේ තරම් නිවන් කැපකාරකින් බලන්න. ඉතින් ඒක මට හිතනවා මේ මේ මේ අතර බයින වැඩ ගන්න කරගෙන යන නිවනක් එහෙම නෙවෙයි ඒගොල්ලෝ කවුරු වුණත් අපේ පාර බේර ගන්න ඕනේ. ඒක නිසා මේක ඇරෙන්න කියන්නේ මම කියන්නේ අනුසී ඥානය කියලා. ඒක නැත්නම් සාමාන්‍ය බුද්ධිය. කොටක කියනවා හිතයට වැඩි සමාන මට්ටමකට යනවා. ඒකට මේ උපරිම මට්ටමට හිටිනවා. ඔක්කොම වලට ධෛර්ය දක්වයි කියලා හිතනවා. ඒගොල්ලෝ ධෛර්ය දැක්කොත් නැත්නම් මම කොහොමද කෙලස ගන්න කියලා දැනගන්න එක. ඒක මේ උපත්ති ඥානයක්. ඒකට නිපක කියපදේ දීලා තියෙනවා. නිපක කියලා කියන්නේ සහජයෙන් තමයි ලැබෙන්නේ. සමහරුන්ට ඒක නෑ සමහරට වැඩ කරන්න යනවා ඉතින් 100ක්ම නිසද්ද පරිසරෝ මේ වුණොත් ඕනේ දේ වැඩ කරන්න පුළුවන් කියලා වත ගන්න වැඩේ අපේ වෙයි වැඩ කරන්න බෑ හැබැයි කොතන ඉතින් අපි කියනවා වැලිය වල සබර කරනවා ඉතින් ඒක මම දකින විදිහට ඒක මේ ඥානගත ලක්ෂණයක් කර්ම ලක්ෂණයක් ඒ නිසා දෙගොල්ලම දෙපැත්ත දැනගන්න ඕනේ දෙගොල්ලම දෙපැත්ත දැනගෙන තියෙන්නේ ඒ නිසා මේ වගේ මේ පරිස්සක පිළිසක භාවනා කරනකොට අනිවාර්යයෙන් මේක නොමිලේ එකට ලෑස්තිලා ගියේ නැත්තම් එහෙම නැත්නම් ඒක භාවනා ප්‍රගතියක් වඩන්න නැත්තම් එහෙම නැත්නම් මේක කෙලස් කැපීමක් කියලා නැත්නම් හැමදාම නිින්ද විතරම බලන්න. ඒ තමයි නිින්ද එකතරේ ඉන්නේ කෙලස් කැපීමක් එකතරේ වෙන්නේ. පියවරෙන් පියවර යනකොට දැන් ඉස්සරහට යන්නේ නිින්දට. ඒ නිින්ද තියෙන උත්තරේ තමයි අවදි වීම. අවදි වීම නම් මේ කිලෝ පාවිච්චි කරන්නේ. සම්පූර්ණ කරන්නේ. එහෙම නැත්නම් ඒ උනත් ඔය දෙනවා. එතකොට තියෙන්නේ මේ නිද්දේදී භාවනා ජීවුවක් නිසා. කෙලස් කැපීමක් නිසා මම මේක ක්ලාසික යන්න ඕනේ කියලා දැනලා ගියොත් ඒ නිද්දේදී තමයි අර රාගයෙන් සහ ද්වේෂයෙන් කෙලස් නැති සැප පහසු ගමනකට යන්න ඉතින් ඒකට හිත සූදානම් වෙලා ගිය නැත්නම් හිත හැංගෙනවා. මත අපි හිත කැමති නෑ කෙලස් නැති තැනට. හරියට මේ උඩට කියලා කොට උඩ දීපා. උඩට නැත්නම් කොට උඩ අපිට. උරේ කියලා මේ වගේ විමුක්ති පුත්තේ ඇදෙන්නේ නැහැ. උඩට ඇදෙන කක්ක තියෙනවා. උඩ මේ වගේ විදිහට කැඩුණා උඩ රත් උඩ සායක ලෙඩක් ඇදෙනවා. උඩ පස් ටිකක් තියෙනවා. විශේෂයෙන්ම කක්ක තියෙන පස් ටිකක් තියෙනවා. තාත්තලට හරි වෙනවා. පොදු උඩේ මට වෙලා ඇදෙන මට මේ මේ ෆයිබර් ටැග් කෑම තමයි වුණා. ඉතල ඒක වෙන්නේ නෑ. ඒක ඉවරයි. ප්‍රශ්න. ඒකට මඩේ නෑ. ඒකට තියෙන්නේ. ඒ නිසා ඒ පැත්තට ගියාද නම් වෙනත් පැත්තකට <laughs> රාග ද්වේෂ දෙක නැති වුණාට පස්සේ අපි හිත පුතුම කෝල කරනවා. පුතු විතර ඇගෙන. පුතු විතර ඉදිමතයි කියන. පුතු විතර සංගත සතාන් නැගිටියන. හැබැයි මේ ඔච්චර මානසික ආත්මකම මේ ඉංග්‍රීසි කවිතේ ඉංග්‍රීසි තුනම නැතිලා දෙන දෙනක් නැතිලා කෘති දෙන්නේ කියන්නේ. ඒක ලොකු සම්මානයක් කාර්යය මේක ටික කාලයක් මේක කන්ද වෙනවා අමාරු වෙනවා ඊට පස්සේ ඇස්සෙලා යන්නේ කියන භාවනාව හරියට නබෝ වේලාකේ නිින්දක් එයි. ප්‍රතිින්ද වැටුනොත් අපරාධේ අවස්ථාවක් නැති වෙනවා. මේක තව කියලා නැහැ. එතකොට මේක පිළිසිදු තැනකට ඊට ගුරුතාශනේ නැති තැනකට යන්න පුරුදු වෙනවා වගේ තේරෙන පටන් ගන්නවා. ඒක අහගෙන නැතුව භාවනා කරනවා කරන්නේ. එතකොට සම්මකයි. සම්මනේ අනිත් පැත්තට මානපතියක් වෙනවා. ඊළඟ ටික ටික ටික ටික ඒ පැත්තේ යනවා. නිදිමතයි කියන පැත්තට මේ පැත්තෙන් යන විවිධාකාර අරමුණු තියෙදී යන්තම් සම්මත කර ගන්න මට්ටමට එතකොට තමයි මේ හිත විශාල පරාසයක අපි ඔය ඉදින්දා ජීවිතේ සාමාන්‍ය භාෂාවෙන් කියන විදිහට කියන මල්ටිටාස් වලුදු නැති මොකක්වත් නැතුව ඉන්නකොට ඒක අපි ලක්ෂයක් වැඩිපත් ඒක ඕනට වැඩි වෙන්නේ නැහැ හසගන්නේ නැහැ ඊගාට කරත් ඒක කරගෙන යනවා ඒකෙන් තමයි අපි මේ විශේෂම ගීයක් ගත්තොත් පරියක් මේ භාවනා මධ්‍යස්ථානයේ භාවනා රිට්‍රීට් එක තියෙන තත්ත්වය ප්‍රශස්ත තත්ත්වය එදිනදා ජීවිතේ වලට සම්බන්ධ කරන ලින්ක්ස් දෙක තමයි ඔබෙන්න ඒ නිසා ඒක වර්ධනයේ ඉඳි තියාගෙන යන්න පුළුවන් මගාරිට යනවා ඊට සාමාන්‍ය ඒක ඇත්තටම අරමුණ බලන හැටි කියනවනම් ඒක අරමුණ බලන හැටි කියලා නෑ. අරමුණ තමයි පේන්නේ මේ මේ මේ අතීතයට යනකොට කාමරවල බලන්න පුළුවන්ද? අතීතයට නැතු ඉන්නකොට අරමුණ පේන්නේ කොහොමද? කීයක කියනවනම් ඒකේ තියෙන අනිත් ලක්ෂණ ලක්ෂණ වල ඉතින් අරමුණ පේන්නේ නැති විතර කරන්නේ නැතුව අමාරු කැන්වස් කරන්නේ චිත්‍ර පිටනවා. සකමතිද වෙන්නේ මේ ඔය ඔක්කොම කරන ඉස්සරහ භාවනා සාමාන්‍ය වෙලා අපන්න දෙනවා නමන්න ආනපනින කරන්න ඇටේ කොහොමද අකීතේ ඉතියන වෙලාවේදී ආනපන බලපෑමක් දාන්නේ ඒක තුට්ටි අවශ්‍යයි කැමතිනම් මේ වෙලාවට බලන්න කරන්න කියලා නැත්නම් කර්මතල එක මූල කර්මස්ථානයේ සම්බන්ධ තොරතුරු වාර්තාට ඇතුල් කරන්න නැතුව මේ මොකක්වත් උත්තර දෙන්න කියන්නේ ඒ අමන්නේ කක්කිරන්නේ මූල කර්මස්ථාන පිටු බලනකොට පස්සේ ඉන්නේ නැහැ ඊට වඩා 100 200ක් යනවා. නොබලන එක තමයි ඔය ප්‍රශ්නේ. ඉන්ජාමිතර ලෙඩ දෙකක් තියෙනවා. ඒ නිසා එකක් සනීප කරලා දෙන්න මතයි. පේන දේ කියන්නේ මූල කර්මයන් තමයි ඒකට ඒ අනිත් අවසරයි සම්මාස භාවනාව යම් තුරකට කරගෙන යාමේදී යම් අවස්ථාවක් ඉදී වර්ත ස්පන්දනයේ ඉතාමත්ම අධිදැරේ මෙය මුද ලක්ෂණයක්ද. ඉතින් බ්ලඩ් ප්‍රෙෂර් වැඩි වෙනකොට වෙනස් වැඩි වෙනකොට දොස්තර කෙනෙක් කියන කියාවේ ඔක්ෂර අනිදම කල්ලා තුේ ඉස්මනේ පොලිමර කියලා දොස්තර කෙනෙක් කරන් කියනවා. මැරෙන්න කිව්වොත් එළිය කියන්න බෑ. මේ හොඳ වෙන්න පුළුවන් ෂුවර් ඉතින් මම පස්සේ නම් කියෙවි. ආත්මතරකට කරුණා කරලා භවනා පඤ්ඤක්කේදී මරණ තීරණේ වාසනාවක් නැහැ කියලා හිතා. මේව කරගෙන ඉන්නකොට මැරලා ඉන්නවා. ඇට සැකිල්ලට මේනක කවුරුත් අත ගන්න නැතුව ඇට සැකිල්ල මෙහෙම තිබ්බොත් ලෝකෙටම ආදර්ශයක් වුණා. ලෝකෙට ආදර්ශයක් කරනවා කවුද භාවනා කරගෙන තියෙනවා. මැරිලා තියෙන කවුරුත් බලන්න ඇට සැකිල්ල තියෙනවා ඒ. ඒකට පොඩි සංකීර්ණ කියනවා. ඒක ඒක ශ්‍රේෂ්ඨ මරණයක්. අන්තිම පිටපත් යනකොට පිටපත් පාත්‍රෙත් දෙකකට පාරේ පල්ලි වැටලා මැරිලා ඉන්නේ. ඒ නිසා අවබෝධ කරගන්න එපා. හට් ඇටැක් වැටුණා ටිකක් ධාර්ය දාන සමාජයකට කැකේට පටන් ගන්නවා නැගියන්න පටන් ගන්නවා. ඔය යකාමියට මන්ත්‍රී ජීවන යකා අනිවාර්යෙන් පරිවර්තනය. නෑ මන්ත්‍රී වැරදි නම් යකා පටල වෙන්නේ නෑ. පටල වෙන්නේ නැතුව මේ පේන කියන්නත්. එන පුරුලිය. ඉතින් ඒක කොටුව වගේ ගතියොත් මේ මන්ත්‍රී මතුන පටල වෙනකොට තොවිනට බෑ. ඒ කාය ජීවිත දෘපීක්ෂයමයි කියන එකයි ඔකට අපිට කියලා තියෙන්නේ. මේ සංකාර ක්‍රියාකාරකම් අපිට වෙන්නනවා. ඒගොල්ලෝ භාවනානේ කරන්නේ නැහැ. සිතන කාය භාවනානේ කරන්නේ. ඉතින් යා ඔය ඇලර්ජික් රියැක්ෂන් පේනවා. කේක කේක ලක්ෂණ පේනවා. ඒ පොඩ්ඩක් යන්න. අනිකත් තව පොඩ්ඩක් යන්න. අනිකත් තව පොඩ්ඩක් යන්න වෙනකොට තියෙනවා. ඒ කියන තරම් දෙයක් නැහැ. ඒක තමන්ගේම අත්දැකීමෙන් නැවත නැවත මොන දීන්නේ හැබැයි මොන දින හැමදාම ඊට වැඩි පොඩක් කැ. එක්ස්ට්‍රා ලොකු පෞෂත්වයක්. අන්නේ කියලා තේරි පිට වැඩි බරපතල අභියෝග රාශියක් කරා තමයි මේ ජීවිත කියන එක දුක කියන එක අපිට තේරුම් ගන්න වෙන්නේ නැහැ මේවා පොත ලකුණු. මොකද අභියෝගය වැඩි වෙනවා කියලා කියන්නේ අපි උසස් විභාගයකට යනවා. ඒ හරියට කියලා හිතනවා. මේ ප්‍රශ්නයට ඉලිපිට කියන්නේ සර්වත් සරණයි ස්වාමීන් වහන්සේ මම පරයන්කේ සිටිනකොට මට හුස්ම පිම්බීම ඇකිලිම නොතේරේ එම නිසා මම කය කොටසට සිත තබාගෙන සිටියා එවිට කය ඇතුළත එක එක චලනයක් දැනුණා විශේෂයෙන්ම හෘද ස්පන්දනය දැනුණා හෘද ස්පන්දනය වැඩියෙන් තේරුණ නිසා මම ඒ දෙස බලාගෙන සිටියා මේ නිවරුද්ද කියලා ආදා දෙස් සර්වත් සරණයි වහන්සේට දීර්ඝායු වේවා මේක කිවිච්චි කියලා තියෙන නිසා මුඛේ හරි කය ඇතුලේ ඉඳලා තියෙන උඩුකයට කියලා තියෙනවා ඊට පස්සේ හෘද ස්පන්දන කියලා තියෙනවා ඒ සත්‍ය පිළිබඳව ලබලා තියෙනවා මේකදී අර එකයි කියන්නේ නිතරම හෘද ස්පන්දනේ දැනනවා හෘද ස්පන්දනේ කතර කරන්නේ මුල කරස්ථාන විදිහට නිතරම බොහෝ වේලා දැනන අරුණක් තමයි මේ මුල කරස්ථාන වශයෙන් තියාගන්න කියන්නේ ඒක නිසා මේ ආශ්‍රද ප්‍රසවාසයේ නොපෙන්නා හෝ පිළිබින කියන නොපෙන්නා කියන එක ප්‍රශ්නයක් නෑ. ඒකයි මම කියවල පොඩි ළමයෙකුට භාවනා කරන්න ගියාම ඒ ළමයි කිව්වලු ටීචර් මට අහන්න බැරිුනේ. ඒ ටීචර් තමයි ටිකක් කියන්නේ ඒක කමන්නේ. අනිත් දවසට මට අහන්න බැන්නේ නෑ. තුන්වෙනි දවසට මට අහන්න බැන්නේ නෑ. ඒකට බලවල පෙන්නලා ටොප් එකට බලනවා. මේ කමඨාන් සුදුට ඒකේ කියලා මම දැන්නේ දැන්නේ ස්වාමීන් වහන්සේ මේ ආනාපාන නොපෙන්නවා නෝනේ ඉන්නකව දන්නවා නම් කියලායි. දැන් මෙතන ඉන්නවා. ඒ දැනීම දැනෙන හෘද ස්පන්දනය වෙන පුළුවන් කමක්. කම්පන චංචල වෙන්න පුළුවන්, සහැල්ලු වෙන්න පුළුවන්, බරගතිය වෙන්න පුළුවන්. මොකක් හරි වෙන්න පුළුවන්. ඒ එහෙම කෙනා ආනාපාන පිළිබඳව කියලා එතන කරලා බලන්න නැහැ. ඒක හොඳයි. දැන් තමයි හොඳයි. මොකද අපි තියෙනවා විනයාර ආනාපානිය වල කියන කන්ද සම්ප්‍රදාය වලට එකක්. ඒක නලුනොත් අපි අලෙපත්ති වහන රාගයෙන් දිවෙපත්ති කියනවා. මේ විතරක් කරන්නේ අවශ්‍ය දෙයක් හිත සම්පූර්ණ දැන් මෙතන කියන වර්තමාන සම්පතියේ පේන කොයි දේකුත් උත්තර උරගාල බලන්න මේ මනෝ විකාරයක් නෙවෙයි හීනයක් නෙවෙයි පිළිකුවක් නෙවෙයි මායාවක් නෙවෙයි ඒ සිද්ධ වෙන දෙයක් නම් ආනපානේ වගේම මේ අර්ථ ස්පන්දන සාපේක්ෂව විපස්සනා වෙනවා. විශේෂම පැමිණිය නිසා ඒක පිළිබඳව කිසි බාධාවක් හිතන්නේ පාර්ශ්වකයක් හිතන්නේවා. මේ ප්‍රශ්නේ දෙවෙනි කොටස ඉරදාන්න ප්‍රශ්නේ සම්පූර්ණ සම්පූර්ණ කියනවා. ගරු ස්වාමීන් වහන්සේ මා ආනාපාන සති භාවනා වඩන විට සමාධියකට වැටෙන බව මට දැනේ. ඉන්පසු විදර්ශනා භාවනාවට වැටීමට මා කලින් දේ කරුණාවෙන් කියා දෙන්න උත්සාහ නැහැ. තවත් කියලා තියෙනවා තවද අසඤ්ඤතල රූපතල වලට වැටෙන ආකාරය පැහැදිලි කර දෙන්න මේ කරුණායි විලාස කියන්නේ. මතක නැහැ. ඉතින් මන්ට කියලා දෙන්නවා. අපි පරාතේ පිටදේ කියලා දෙන්න පුළුවන්. ඉතින් කරලා බලන්න. මේකට මම කියන්නේ සමන්කර සමාධිය වශයෙන් සමන්කර වශයෙන් පැහැදිලි කියන්නේ මේ ආනපාන වැටෙන්නේ නැති කියනවනම් ආනපාන කියනකොට කොහොමද සමත වශයෙන් වැටෙන්නේ කොහොමද කියනවනම් ඒ තුරුතුලිය තමයි විපස්සනා කියන්නේ ආනපාන වැටෙන ආකාරය කියන්නේ නැතුව ඒක තමයි එකම බගෑව කමකේ ඉන්න අපි මොකක්ද තමයි දරුවන් තාවේ කියන්නේ ඒක නැතුව මේ සමති කිව්වා විපස්සනා කිව්වා ඒකට නිකන් හිතේ තදින් ගන්නවා ඒ නිසා ආනාපානෙ කොහොමද වැටෙන්නේ කියන්නේ ගිය වෙලාවට ඕ නැත්නම් ටික වේලාවකින් ඔය ලැබෙන සම්පතිය ලැබිච්ච උනට පස්සේ ආනපාන ලැබෙන්නේ කිව්වනේ. අපිට මේ සම්පතිය වෙන්න පුළුවන් අපි දන්නේ අපිට සම්බන්ධ වෙන්න පුළුවන් මේ සාකච්ඡාවලට මට වැඩේන ආකාරය කියනවා නම් ඉතින් ඒක තමයි අපිට තරහින් පිට. අපිට ඇත්තට සාකච්ඡා කරන්න බැරි නම් වෙනවා. අපක් කරනකොට සක්ම වැඩේ කියන්නේ. අලියක් කියන පලියක් වැඩේ කියන්නේ ඒ තොරතුරු මේ තමයි අපි වෙන නෑ දැකම නෑ. ඕක තමයි දැනෙන්නේ. ඒ නිසා දැන් කැමති නම් සමහරව ඉවත් කරන්න මම ආනාපාන වලට වැටෙන්නේ මේමය. ප්‍රතිල සමතට කියන්න වැටෙන්නේ මේමය. අන්න එතකොට නම් හිතා ගන්න පුළුවන් ආයෙත් මෙන්න මේ විදිහට විපස්සනා වෙන්න පුළුවන් කියලා. ඒකේ ඒතරතු නැතුව අපි ප්‍රශ්නය අගලිනවා කියන එකට වෙන අයිතක් හිතන්න එපා. අන්න මේක උදාරක් කියලා තියෙනවා දැනුත් කියන ඉස්සරහක් කියලා. උත්තර සාරිවහන්ස පරයන්ක භාවනාට සූදානම් වීමේදී හිත එක අරමුණක අරමුණක පිහිටවීම සඳහා පෙර සූදානමක් ලෙස නම ශරීරයේ හිත මුදුනේ සිට පාදාන්තය දක්වා හිත මුදුන බෙල්ලා දෙක වශයෙන් අරමුණක් ලැබී ඇත. එම අරමුණේ සිට ශරීරය ගැන මෙහි කිරීම කරදී ඉස් කබල මූණ ප්‍රදේශයේ කුමර වශයෙන් පවතින කොටස අත් හා මුදුරට පෙළ යන ලෙස ආපිස් සංඥාව මගේ අරමුණට එයි. කුචල සංඥාව ඉවත් වෙයි. මෙම අරමුණ භාවනාව සඳහා සම්බන්ධ කරගන්නා ආකාරය දැන ගැනීමට කැමැත්ති විතරක් තරණයි. අපි මෙහෙදී දෙන මේ වැඩමුළුවේ දෙනී උපදෙස් පන්තියේ කියපු කතාවක් නෙවෙයි. වෙන තැනක කරපු දෙයක්. ඉතින් එතනින් කැම භක්තිය ගන්න මෙහි අධ්‍යයන කර ගන්නයි ආවොත් ඉතින් හරියන්නේ නැහැ. එහෙම භක්තිය දසන මාළුලිකු වෙනවා. එන්නතයි කෙනෙක්ගේ වේතනාක ප්‍රති ප්‍රතිවාපාල කරන්න බෑ මේ වෙලේ. ඒ දිනුනන කවුරු උපදේශයක් එතනෙම තමයි තුටි කරන්නේ. මොකද අපි මේ පටන් අරගන්න උපදේශය ඒක දිගේ අපි යන්නේ. එතන මේක වැරදි කියන්නත් බෑ. අපි මේ උපදේශයෙන් තරම් මම ඉදිරියපත් වෙන්නේ නැහැ. මොකද පූර්ව කෘත්‍ය සඳහා යෝගී වෙලා තියෙන නරකයි. නමුත් ඊට පස්සේ මොකක්ද මොකක්ද සංගීත කොහොමද යන්නේ කියන මිදක් කරා. ඒ මූල කර්මත්ත මූල කෘත්‍යයේ මෙච්චර සුද්ධි කියනවනම් ඒ ඔය මූල කෘත්‍ය අඳුනා තිබෙක නැගේ මොන ඒකට විතර අතර බෑ. ඒ නිසා ඒක මේ කරස්ත නැත්තම් මම බැලලා වෙලා ඉඳලා මෙහෙන් දෙන උපදේශන කරලා. ප්‍රතිපත්තිය ඒකේ තියෙන කොහොමද කුළුකුලම් කරලා. අනික අවුරුදු 10 කරලා තියෙන නිසා ඒකට සමාජගත වෙලා තියෙනවා. කරුණාකරලා ඒක කරලා බලන්න. කරලා බලන්න කාලේ නැත්නම් ඒක අතුල. ඒ එනවනම් තවදුරටත් ප්‍රශ්නයක් අර විදිහම කරනකොට නරකකුත් නැහැ ඒක. ඒකේ ගාන උපදේශාන්ත වේගෙන් කියනවා කියන්නේ. මම භාවනා පටන් ගත්තේ මෙලොවදීය. මුලදී හුස්ම රැල්ල අල්ලා ගන්නට ඉතා මහන්සි වුනේමි. හුස්ම රැල්ලට හිත පවත්වාගෙන යන විට ක්‍රමයෙන් මගේ හිත ඉතා බරවන බව දැනුනි. තද නිදිමතක් දැනුනි. මාසිකට භාවනා කරගෙන ගියමි. මෙම රිට්‍රීට් එකේදී භාවනා කරන විට මගේ හිත ඉදිරියට කඩා වැටුනේ. එය නැවත නැවත සිදුවේ. ඒ වෙලාවට මට හුස්මරැල්ල දැනෙන්නේ නැත. මේ අවස්ථාවල ගැස්සීම්ද ඇතිවේ. එසේ මේ යම් යම් කෙලි මතුවී නැවත පෙනී යයි. ඊයේ සිට මගේ හිත ඉදිරියට සහ පිටපතට දෙපැත්තට වශයෙන් වැඩෙන්නට පටන් ගනී. එවිටද එවිටද මට ආනාපානෙ නොදැනී මේ සෑම අත්දැකීමක්ම අත්දැකීමක්ම මම සිහියෙන් බලා සිටියෙමි. වහන්සේගේ උපදෙස් පරිදි මා නිති නැති බවද බැරේ නැති බවද සිහිය තිබෙන බවද ප්‍රගුණ කරගතිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි. ඔය කියන අන්තිමෝලේ තමයි අපතතික තියෙන මේ ඔක්කොම වෙලෙවට සිහිය තිබුණා. ආනපන පිටුනේ කියලා විවාක්‍ය පිළිවෙල කියලා සිහිය තිබුණා ඒක. ඒ කියන්නේ මේ යෝගාවචර දවසින් දවස දවසින් දවස මේ විවිධාකාර පරිමාල තීති සතිපරිතීමේ කටයුතු කරනවා. මේකට ආධාරක වෙයි සමහර ආනපන ජීවන. මේ නැතත් ප්‍රශ්නයක් නැහැ. පවත්තන්න ඕනේ සතිය කියලා ගන්න. ඒ නිසා මේක ඔය හිත කතා වෙන ගතිය, යෝගෝ බර වෙන ගතිය වගේ දේවල් අර බෙහෙතක් කරනකොට පළවෙනි බෙහෙතෙන් සිංහල බෙහෙතෙන් ලෙඩේකට කවුසු. ඒ කියන්නේ බෙහෙත හරිය කියන්නේ. එදා පළවෙනියෙම දෙන්න බෙහෙත් පන්තියේ තියෙන ලෙඩේක රෝග ලක්ෂණ අවශ්‍යයි. ඒ කියලා නෙවෙයි දෙන්නේ. හරියට වෙනකම් කෙරුවොත් අනිත් දවසේ බැනගෙන තමයි එන්නේ. ඒකෝ ලෙඩක් වැඩි යනවා. ලෙඩියක් ඒ වගේ ඒ පරිස්කාරයේ පවත්නකොට යම්ෙන් ලකුණු අවශ්‍යගෙන යනවා. ඒකෙදි මධිකට පරිස්කාරයේ පවත්නන සතිය පවත්නට බලොක්කම තියෙනවා නම් දැන් මේ ලෙඩ ගන්නවා මේක වැඩ කරන්න හැටි නිසා ওই විදිහට මධිකට මෙයාට පුදුම හිතේ. දැන් මට්ටමකට ආත්ම විශ්වාසයක් ආවට පස්සේ ඕලම් වේරමණ කරලා කාරණාව තලතුණා මට්ටමකට එන්නේ. ඉතින් මෙන්න මේ ටික ඒ කියන්නේ භාවනා මුල් කාර්ය සිදුවෙන මේ ඕලක් ටික එහෙම නැත්නම් මේ මූලික පුහුණු ඒක උනාට පස්සේ කරන්න බෑ කියන එක බුදුහාමුදුරු කියන්නේ. වයසට ගියාම මේ කරන්න බෑ. මරණ මොහොතේදී මොකක්ද කරන්නේ? නමුත් මේ ටිකක් කරලා තිබුණා නම් කල්ලාතුව එදදී දෙද වෙච්ච වෙලාවට කල්යාණ මිත්‍රකෝගේ තේරෙනවා මේ தত্ত্বෝගේ වෙලා තියෙනවා නේද? මේක බය වෙන්නේ නැහැ. වයසට ගියත් කහතර වෙන්නේ නැතුව ප්‍රශ්න නැහැ මුදුන් කරලා තියෙනවා. මරණ මොහොතේදී ඔය බෑ කියන්නේ. ඒ නිසා මැරෙන්නේ ඉතින් නැත්නම් ජීවිතේ ප්‍රථම යාමේදී මෙන්න මේ මූලික පරිශ්‍රය ටික අයත් එක්ක ජීවිතේ කරගන්න ලැබුණොත් එච්චරයි අපි මේ ජීවිතය අප කරලා තියෙන්නේ. ඒක තමයි මනකට ගන්න තමයි සුබ නිමිත්තක් කරගෙන මේ ඔක්කොම තියෙදිත් මට ප්‍රතිපත්තක්ෝ නැති හැඟීම මට තිබුණා. අවසර බල සාහිත්‍ය නැත්නම් අදටවත් තියෙනවා කියන එක විතරක් අදාළද ඉදිරියට යන්න කියලා. ගරු ස්වාමීන් වහන්සේ පළමු දින දෙකේදී භාවනාව අතරතුර මගේ සිත නිතරම විසිරී ගියා. එවිට දැඩි උත්සාහයකින් සිත නැවතත් මුල් අරමුණට ගෙන භාවනාව පවත්වාගෙන යාමට හැකි විය. අද දින සිත විසිර යාම තරමක් අඩු බව දැනුනි. භාවනාව දිගටම කරගෙන යන විට උෂ්ණ තීව්‍රිය ඉන්පසු නැද මුදෙන තරමට පැමිණ අරමුණ අඩු ස්වභාවයකට පත් විය. ස්වභාවයේ අවසාන ඥාණි සිත දීපමණ. ඉන්පසු විටින් විට මද වශයෙන් පැමිණීම හා මම නැවත දැනීම ඇති විය. එවිට මම කලබලට වී සිටේ පවතින තත්ත්වයේ දිහා බලා සිටීමෙන් අනතුරුව අරමුණු නැති ස්වභාවයේ නැවත සිටීමට හැකි විය. ඒ සමගම සිටේ ප්‍රීතියක් සැලසීමක් ඇති වී එයට සිටේ ඇලීමේ ස්වභාවයක් උද්‍යෝගයක් ඇති වුණේ. මෙම ස්වභාවය භාවනාවේ සිටුට බාධාවක් ලෙස දැනේ. අර්ණාවෙන් මේ මට වඩා දුක් වෙන ඉතිපත් කරනවා. ඒක ඇත්තම විනාශයක් හෝ බාධාවක් හෝ කරදරයක් හෝ එනකොට ඒක බාධාවක් හදලා කියලා දන්නවනම් ඒක මට තෝදායි. ඒ නොදැනීම තමයි ලොකුම අවිද්‍ය. විද්‍ය තමයි ලොකුම අකුසල. දැන් මම ගන්න මට කැමැත්තක් කියලා කියනවා මේක වැරදි. ඊට පස්සේ ඔය කැමැත්ත වෙන්නේ නැහැ. එතන මේක බාධාවක් වෙනද ගන්න. ඒකෙන් පතම වෙන්නේ. මේක තමයි අපි ජීවිතලා ඒක නිසා ඒ බාධාවක් වෙන එක නොදැනීම ඉස්සරගෙන කවුරුද? කැමැත්තක් ඇතුළේ ඒක නොදැනී කියන්නේ කිව්වොත් දැනේ ඉතින් කාටවත් දෙයක් කරන්න බෑ. ඒ නිසා මේක මේ කරගෙන බලන්න. අර ඉස්සෙල්ලා පිළිවිලි දවසක් කරනවා නැතිලම මේ වගේ දැන් භාවනාවෙන් ඇති උද්දච්චය තමයි සම්මුද්දච්චය කියලා කියන සතුටුමත් වෙනවා. ඒ නැත්නම් මොනාවේ මතුවේ තමයි දන්නවා. මේකයි කියන්නේ කියලා ඔටු ගෙනියගත්තා වගේ නෙමෙයි. අර වගේ මේක තමයි දන්නවනේ. අර සබත් සුදුසුනාන්ති අපිට දෙක දහතිකේ තමයි ඥානතෝ බිකවේ පස්සතෝ ආසවණ කයමදා මොන ආශ්‍රව ධර්මයක් ආවත් ඒක දන්නවනම් මේක පේනවනම් එච්චර ඒතර ඩ්‍රැකියුලා පිටසොල තියෙන්නේ ඒ ඩ්‍රැකියුලා අතන බයනක සතේ මේ ආලෝකය වැටුණොත් ඉන්න බෑ කුරුසයක් දැක්කොත් ඉන්න බෑ ඔක්කොම හෙල්ලට ඉවරයි ඒ තලී කැලේ එක තුල පෙන්නේ නැහැ නැත්තම් සුවිච් කරලා කියලා. ඉතින් අපිට කියලා තියෙන්නේ ඔබ කය තියෙනවා යක් කුලෙට ගහුවේ තියෙන්නේ ඕක තියාගන්න. ඒක තියාගන්න. එහෙනම් මම තුබ දැක්කා. ඕනම කෙලෙස් කියන්නේ මම තුබ දැක්කා. මොකාරක් ඉදිරියට යනවා. ඒ තමම මේ ඒ ඍජු දැක්ම ඍජු සතිය ඍජු විපස්සනා මොනම දෙයකට නෑ මේ උදාහරණයක් වශයෙන් කියන්න තියෙන්නේ මේ ලෝකේ තියෙන විශාල ලාභ ශක්තිමත් විස බීජ නාශකය තමයි සූර්යයා. ඕනම විස බීජය ඕනම කුණු කන්දරය ඉරේලිය ගන්න ඒකේ තියෙන සියලුම රෝගකාරක බැක්ටීරියා බැරිලා උතුපජීවි බැක්ටීරියා විතරයි තියෙන්නේ. සූර්ය ලෝකෙත් ඉන්න මොනම රෝගකාරක බැක්ටීරියා ඉන්න පුළුවන් උතුපජීවි බැක්ටීරියා විතරයි ඒක වහා උතුපජීවි බැක්ටීරියා තොත්තෝනේ. ගස් ගහන්නේ වැළෙනවා, කහන්නේ වැළෙනවා, එතකොට අනිත් ඔක්කොම බැටරිලා ඒ බැටරිය කානවා. එනිසා බුදුදහම අද දේශනා කරනවා. තථාගතක වේදිසෝ වික්‍රේ ධම්ම වේදියෝ විවටෝ විරෝචති නපටිච්ඡං. මේ බුදුහාමුදුරු දේශනා කරන ධර්මය අනුව ඉලි කෙරුවොත් බබු. වසංයමෝ කුරු. ඒක තමයි වැරද්ද. තමගේ සැකය. තමයි කෙලෙසේ හේතු වෙනවා. කමට අසුත කරනවා කියන්නේ ඒක. භාවනාදී කිලිම දනවා මේ ආසාවක් ආවම නෙවෙයිද එන්නේ බරපත අවිය කිසි කෙනෙක් මතරට පදිලා නැහැ සම්මාදිට්ඨිය මත විතරක් දාගන්න අවතරය සම්මාත මම ආනාපානසතිය මූලික කර්මස්ථානය කරගෙන භාවනා පටන් ගත්තෙමි ආස්වාදය හා ප්‍රස්වාදය විචනය කරමින් භාවනා කරගෙන ගියෙමි ආස්වාදයේ සහ ප්‍රස්වාදයේ කෙලින් කෙලින් කෙටිවි ඒ නොදැනී යන බව නිරීක්ෂණය කරමි. තවදුරටත් එම නොදැනෙන බව නිරීක්ෂණය කරමින් සිට ඉන්පසු අය වෙත සිත යොමුකොට කය වෙනස් වී මූල කර්මස්ථානයේ කරගෙන භාවනාවේ යෙදෙමි. මගේ ප්‍රශ්නේ නම් ආනාපානසති මූල කර්මස්ථානයේ කය මූලික කර්මස්ථානයේ කර්මස්ථාන මාරු කිරීම මාවිත කලයේ යන කරුණාවෙන් පාදා දෙන මෙලි ඉලාස්තිනි. ඔබ ආසිත නිරෝගී මේක කියන්නේ කියන්නේ අර වෙඩි තියනකොට ටාගට් ෂූටින් කරනකොට ඒ ගන්න ටාගට් ලෑලි රවුන්ඩ් රවුන්ඩ් රවුන්ඩ් ගිහලා අන්තිමට මැදට තියෙන තිත බුල්සයික තියෙනවා. බුල්සයි ආනාපාන වටේ තියෙන රවුම කායන ප්‍රශ්නාව කියලා ඉන්නවා. කායන ප්‍රශ්නාව කරගෙන අඩු කරන අඩු කරන අඩු කරන ආනාපානට යනවා. ඒ නිසා ආනාපානයි කායන ප්‍රශ්නාවයි දෙකම එකමයි. කායන ආනාපානට යනකොට චේතනාවක් ඒ කෝෂිකාහයට සත්‍ය නැහැ විශ්වනාට පස්සේ ආයතන කායන පස්සට කරනවා ඒ නිසා එකිනෙකට මාරු කරන දෙයක් නැහැ හොඳට හිත ඒකාග්‍ර වෙනකොට වෙනකොට වෙනකොට ආනාපාන සමාජලාට විසිරි ගන්නවා හැබැයි කලින් එහාට යනවා කය කියන සීමාව ඇතුලේ තියෙන සත්‍යතිය ඒ නිසා ඒවා සමහර විටක ආනාපානයේ ඇතුලේ ඉඳගෙන කායන පස්සට කරනවා සමහර කායන පස්සට යනවා කරන කරන කරන පුළුවන් ඒ හරියට ගෲප් ෆොටෝ එකක් මේ ඔක්කොම ෆොටෝ එක බලලා මේ අහවලා කියලා යා විතර බලන්න අනිකුල ඉන්න ෆොටෝ ප්‍රශ්න නැහැ. ඒ වෙනතම මෙයා මෙයාට වෙන දෙද කියලා ෆොටෝ ගැහුවද එයාගේ අපල ගෲප් එකේ අපල කරලා. ඒ නිසා මේක තියෙන අර ඒකෝදි වෙච්ච ඒකෝදි නොවිච්ච ඒකාන්ත වෙච්ච ඒකාන්ත නොවිච්ච තත්ත්ව නිසා මේක එච්චර ලොකු ප්‍රශ්නයක් කරගන්න බෑ. අධිකරණීය සාමිමාන්ත මූලික කර්මස්ථානයේ ලෙස ආනාපානසති භාවනාව ආස්වාද ප්‍රස්වාස නිරීක්ෂණය කරමින් කරමි. ආස්වාදයේ තරමක් දීර්ඝව දැනෙන අතර පුෂ්ප ඉහළට ගැනීම යම් ස්වරතයක් තේදෙනි. ආස්වාදයට සාපේක්ෂව ප්‍රස්වාසයේ කිසි අතර ඊය දිය ඇල්ලක ආකාරයේ කවර කඩා වැටෙන ස්වභාවයක් දැනේ. ප්‍රස්වාසයේ ශරීරයේ සැහැල්ලු කිරීමක් කරයි. මාහට මෙසේ විදිහක් දෙකක් පමණ නිරීක්ෂණය කළ හැකියි. සමහර අවස්ථාවලදී කිසිවක් නොදන්නා ස්ථානයකට යයි ප්‍රත්‍යක්ෂ කරන්නේ නැවත ආනාපානෙන් දැකීම සමග පෙර සිටි නොදන්නා ස්ථානයේ සංසන්දනය කිරීමෙනි. හුස්ම ගෙවී යන ආකාරය මාකට ප්‍රත්‍යක්ෂණය වී නොමැත. අනෙක් අවස්ථාවලදී ආනාපානය සිත සිතුවිලි ඔස්සේ ගමන් කරයි. ඒක ඒකග්‍රතාවය සහ මාකට ඇති ප්‍රධාන නිවර්ණය උද්දච්චය ලෙස අවබෝධ කරගෙන සිටීමයි. අස විවරව ඇති අවස්ථාවක ඒට පෙනෙන රූප පාලනය කළොත් නොහැ කිසිේ සිතේ ප්‍රධාන කාර්ය සිතුවිලි නිර්මාණය වී බවත් එය මා මට පාලනය කළ නොහැකි බවත් හැඟේ. නමුත් සිතුවිලි අතරින් ආනාපානය නිරීක්ෂණය කළ හැකි අතර කොහොමද දේශනා කර ඇති පරිදි සතිය යන විද්‍යාවක් නොවන බවත් එය දැනක ස්වභාවයක් ගන්නා නිසා එහි ඇති ඉල්ල අතරින් සිතුවිලි අතර ආනාපානය නිරීක්ෂණය කරමි. පසුගිය වසර එකමාර පමණ කාලයේ තුලම භාවනාව මේ தත්ත්වේ පවතී. පටන් ගත් දැන ආසසුතර විට සතු වේ නැත. යම් අනුකාර බිඳු පින්වාදිනට කවරෙන් ඉඳා සිටිනු. මාතේ තවකටුවක් වන්නේ ආනාපාන සතිය පුදෙන ස්ථානයේ ක්‍රියාව ප්‍රත්‍යක්ෂණය කළ හැකි තත්ත්වයක්ද දශමා ප්‍රත්‍යක්ෂණය ප්‍රත්‍යක්ෂණය කරන්නේ විරති තත්ත්වයක් ඉස්තනත් නැවත ආනාපානයට පැමිණීම සංසන්දනය කිරීමේදී තවත් ගැටලුවක් වන්නේ සිත හිතගේ පසු ඒ පිළිබඳව ප්‍රපංච නොකළ යුතු බව සුතමේ වශයෙන් දැනි මානට ඇසි අවබෝධය වන්නේ මේ හිතේ යන නිවන නොවන බවයි. මේ හිතන සිට නිවන දක්වා භාවනාව විසින් ඉබේ ගෙනියයිද සුතමේ ඥානය සඳහා විපතමි උන්වහන්සේට දෙවිසු පතමි. මේ දැක්කලා මූල ධර්මයේ අනු ප්‍රශ්න තියෙන්නේ. නමුත් මේ වගේ ඉන්න කෙනෙකුට බලන්න පුළුවන් අර තමන්ට වැටෙන පළවෙනිම ප්‍රශ්වාසය අරගන්න. ප්‍රසවාසයේ සියල් කීයක් නතර වෙන්නේ නැතුව ආස්වාදේ පටන් ගන්න. ආශ්‍රත ප්‍රසන්න වෙන්නේ ඉන්නවා. ගොඩට අනපාය මුති වෙලා එක ප්‍රසවාසයක් ගන්න. මේ මොකද නාස්තුවාගෙන මතමිය හෝ සමන්මන්ගේ සම්පූර්ණ ඩිවෙලොප්මන්ට් එක. ඒකට සම්පූර්ණ ආශ්‍රත ප්‍රසවාසයේ සමස්ත සංගීතිය අප එක ප්‍රසවාසයකින් කරන්නේ. ඉතින් මේ ඊළඟ ප්‍රසවාසය ඒකන ඊගා සස්වදේ මේකට කියන්නේ නිරෝධානුපස්සන කයානුපස්සන වයානුපස්සන අනුන වැයවීම ක්ෂයවීම නිරෝධ වීම හැබැයි ඒක හොඳටම දැනගන්න ඊගාට යන අරමුණක් මට පේනවා ඒක ක්ෂයවීම ඊගාට කොට අධිශීව කියලා කියන අතර කිසිම තැනක සීමාවක් නැහැ. අරකින්ල මේකට යන්න බෞද්ධයක් නැහැ. ඔක්කොම මනසින් දාගෙන සිට මේ සංඥා ඔක්කොම මොතේ මොත වෙනස් වෙනවා. ඒක නිසා එක සැරේම ගිහිල්ලා නොදැනුවත් තැනට වැටෙනවා කියන කිව්වරමක් නැහැ. නමුත් කාර්යයක් ගෙවෙන හැටි බලන අසුලෝ කරන්නේ ඊට ඉස්සර ගුරුසු අනබඩ සිව් මිනිහට අති සිව් මිනිහට ඒක හුස්මද ප්‍රශ්වාසයකට ගුරු ස්වස්ථා සීමාත සීමාස්ථා දැකගන්න පුළුවන් දැක්කකොට තියෙන්නේ ඒ සිව් වෙන්න වෙන්න වෙන්න භාවනායි වේදිත ගුරුතු වෙන්න වෙන්න වෙන්න භාවනා මෙනෙහි කරන්න ඕනේ මොකසුරට ඉතින් අපි පාර ගෙවෙන පැත්තට යන්න යන්න භාවනා සිද්ධ වෙනවා එතකොට ධර්මා ධර්මියාකට අරගෙන මුලට යන්න යන්න යන්න මම යවල මෙනෙහි කිරීම වැඩ ඒ වෙනම කරලා තමයි භාවනා අර ක්ෂේත්‍රෙ පැත්තකට යනවා ඒක භාවනා කියන්නේ ගුරුසු තැනකට සියුම් තැනට යනවා. දන්නා තැනට නොදන්නා තැනකට යනවා. එහෙම නැත්නම් මම ඇයිද කරලා මම නැත්නම් දෙයක්. වචනේ කියවෙහි තත්ත්වෙ ඉතල වචනේ කියන්න බැන්නම් දෙයක්. ඉතින් අන්නේ ටික දැනගෙන එක එක නැති පැතුලින් යන්නේ. අන්නේ චිත්තේ මේ සාධුවිකා කියන දැක්කේ අපිට තිත්ත ගැතියි. ඔය ටික දවසක් කරනකොට යාළුවා රේඛාවක් වගේ පේනවා. ස්වාමීන් වහන්සේ මම දැනට අවුරුදු පමණ කාලයක් සිට ඔබ වහන්සේගේ උපදෙස් පරිදි සතා ආනාපාන භාවනා කරගෙන යන්නේ මා වඩාත් ප්‍රිය වන්නේ සක්මන් භාවනාවට සක්මන් භාවනාව පළමුව සුදු පීඩාවක් තෝරාගෙන මම ඇවිදිනවා යන්නේ සක්මන ආරම්භ කරමි අකුල් වල පතුල් පොළවේ වදින ආකාරය ගැන මුදින් අවධානය යොමු කරමි එවිට උදේ සිට ඇඳක් ක්‍රමයෙන් පතුල් පොළව හා ස්පර්ශ වන හැටි දීක්ෂණය කළ හැකියි මේ කකුල් දෙක මාරුවෙන් මා කකුල් දෙකේ මාරුවෙන් මාරුවට දැනේ. එක කකුලක එක ස්ථානයක ස්පර්ශය වන දැනෙන විට මොනම විදියකින්වත් තවත් ස්ථානයක් නොදෙනේ. මේ මගේ සතිය තීව්‍ර වූ නිසා බව මට වැටහි. වාහනයක ශබ්දයක් ඇතුළේ නම් එච්චරේ මට මගේ යම් යටිපතුල් නොදැනේ. සෑම මොහොතකම මෙව අතකරා ශරීරයේ මනස යන ආයතනයන්ගෙන් ගනු ලබන රූප ශබ්ද හා ස්පර්ශය එකිනෙකට ඕලැප් වීමක් නොවන බව සක්මනේදී සක්මන් කිරීමේදී මට වටහාගත හැකි විය. මෙතනදී අසකරණය කන ශරීරයේ මනස යන ආයතනයන්ගේ සම්ලපන රූප ශබ්ද හා ස්පර්ශය එකිනෙකට ඕලැප් වීමක් නොවන බව සක්මන් කිරීමේදී මට වටහාගත හැකි විය. නාසය හා දිවෙන් කවුලකට ගන්ධ රස මට සක්මන් භාවනාවේදී වැටහි නැති නමුත් ඒවා කිසියම්යයි මම වටහා ගතිමි. කරනකොට මොන තරම් හීනෙකද ජීවත් වෙන්නේ ඒක තේරෙන්නේ කවදා හෝ එක දෙයකට හිත ඒකාග්‍ර වෙලා ඒක හිත එක දෙයකට එක ඒකාග්‍ර වෙනකොට කලන්තය හිත ධාරව වැටෙනවා මේ හිත බයයි මම හරි බයයි එයාගේ මේ ගොරුව වෙනවා උදේට කියනවා යා කොච්චර දහම් කරලා දැම්මත් පුළුවන් නම් ඒක ආරමුණට ඒකාග්‍ර වෙන්න වෙනකොට බලපන් අර පහම ඉබේම නැති වෙන්නේ නැහැ. ඊට පස්සේ එක එකට එන්න දින බලපන් කිව්ව එනකොට මේක කැඩෙන්නේ නැහැ. ආන්න ඒකට තේරෙනවා මේ හයක් දුන්නට ඒ හය දෙනා ඥානවත් හයකට වැඩ කරනවා. ඒක දැනගත්තට පස්සේ අපිට තව කෙනෙකුට වණින්න පුළුවන්. වණින්න ඉතල මේ Taman දැනගන්න ඉපන්නේ මම මේ කතා කරන්නේ දෙති නැතුවනේ අනුගේ මේ පස්ස දැකලා එළුවෙන් කිව්ව දෙයක් කතා කරන්නේ. Taman එළුවෙන් නම් ඉන්නේ. අනිත් පිළිසුත් ප්‍රති අදාර කරගන්න නැහැ. ඉතින් ඒ නිසා අපි සිය තෝරන්නේ මොකද වැඩිම කෙනෙක් තියෙන කරන්නේ. ඒක ෂුවර් ඒ කියන්නේ ඔච්චර සාන්ත සාන්ත තීත කුඩු උනත් වැඩේ කරති. කොයි වෙලාවක කොයි channel එකද බලනවා කියන්නේ මුත්තම කුඩු අරව channel එක බලන එක ලෝකයට බලන දිනවා ඒක බලන්න එපා කොහොමද නැහැ. ඥානන්ත හඳුර කියනවා මම අනුන්ගේ වැරද්ද දකින්නවනම් අනිවාර්යයෙන් ඒක මම කරපු જાතියක් තමයි. ලැජ්ජයිද? කවදාකවත් මම අන්ති වැරද්ද දකින්න බෑ මම නොකරපු જાතියක්. මොකද වැරද්ද කියලා දන්නේ මම කරපින්නේ නැහැ. මම කරනකොට මම සමාව දෙනවා. අනුන්ද ඔත් ඒක ඉල්ලන්න ඕන, කරන්න ඕන, කටුකුලේ කරන්න ඕන, පතුරු ගහන්න ඕන කියලා ඔන්න මට. ඉතින් ඒක ටෙලිවිෂන් බලන්න යන්න බෑ නමුත් ටෙලිවිෂන් යාන්ත්‍රය දිහා බලන්න. සලායතනේ වැඩ කරන හැටි දැක්කම තීරණේ හම්බෙලා තියෙන මෝඩ තකතිරුවේ අතට කියන. ඉතින් ඒකයි එහෙම වත්තම් මෙතන එහෙම වත්තම් වෙනවා උදේ ඉඳලා හැදෙන්නේ මේක එක මොනක්වත් වෙන්නේ. අනිත්‍යයි කියන තුන මේ තාක්ෂණය හම්බෙලා තියෙන තාක්ෂණිකේ තීරියක් නෑ. අම්බෙලා තියෙන වැරදි එක කරා. ඒක වනවන්නේ කිසිම සදාචාරයක් ඇතුළු. ඉතින් ඒ නිසා මේක සදාචාරයක් ඇතුළු වැඩිවෙත් අන්න අපි බුද්ධ ශ්‍රාවක වෙනවා. තේරුම් ගන්න නිසා බලමු ඒක one thing at a time and that time මේ එක channel එකට දාගන්න බලන්න. ඒ පරිේශන මට්ටමක විතරයි. අන්න එදාට තේරෙනවා යම් චිත්තක්ෂණයක කයට හිත ගියා නම් ඒකේ නා ඒ චිත්තක්ෂණේ ලෝකෙම දන්නේකු මිනිස්සු. සාමීක දාන දෙනවා විෂයක් නම්කට දාන දෙන කතා නෙවෙයි. ලෝකෙම දන්නේ. කරලා ගන්න. පක්කිති රජ වෙලා තමයි දිනු රාජ්‍යයේ පත්තැලි දෙනවා. පිටිස්පැක්ටි ප්‍රකාරය. මේක බලන්න මේ හරිම ඇදලා තියෙන වෙලාවට මොකද වෙන්නේ? හත්තු ඇදෙන හය පැත්තට. මේක හරි විචිත්‍රයි. හැබැයි ලෝකයා හිතන්නේ මේක මේ ලෝකයේ රස ගන්න නැතුව, ලෝකයේ රස අඳුර ගන්න නැතුව මේ කරන අකිරියවාදී අරස රස වූ උච්ඡේදවාදී කතාවක් කියලා. මුදෙන් දෙකින ගෑනේ. මෙන්න එකක් තියෙනවා කරලා බලන්න කොහොමද ඉන්නේ මේකෙන් තමයි ගොඩ එන්න පුළුවන් කියන්නේ. අපි අපලන් දීගාවද ඒ ප්‍රශ්නේ හදේ කොට පරයන් වානාලා හොඳින් පට්ටල්ලි පහසු ඉරියව්වක ඉඳගෙන මම දැන් මෙතනයි පළමුව මෙහි කරමි. ඉන්පසු පයේ ප්‍රකට වෙන දැන් හොඳින් නිරීක්ෂණය කරමි. එවිට පස්පත් ප්‍රදේශයේ වංශ ස්පර්ශ වෙන ආකාරය අත්අකුල් නැමේ ඇති දැන් හා එකිනෙක ස්පර්ශ වෙන දැන් හොඳින් දිස්වේ. මුල් දවස්වල ආනාපානය ඉතා හොඳින් නිරීක්ෂණය කළ හැකිවත් දැන් දැන් ආනාපානය යම් සම්දැනෙන මට්ටමක දැනෙනවා යනුවෙන් පමණක් මෙහි කරමි. ටික වෙලාවක් යන විට එම ඉතාසියුම් ආකාස හා ප්‍රාශ්වාසය නොදෙනියයි. ඉන්පසු නොයෙකුත් සිතුවිලි පැමිණේ. නමුත් ඒවා මොනවාදයි මට මතක නැත. ටික වෙලාවක් මෙසේ නොයෙක් නොයෙක් සිතුවිලි පැමිණ නැති වී යයි. ඒ සමගම මගේ අනුදැනුමකින් තොරව ආනාපානය තුල නැවත සතිය පිහිටයි. හොඳින් නිරීක්ෂණය කිරීමේදී එම නැවත දැනුණු ආනාපානය වරණ ත්‍රිදාසියු තුල පිහිටි සතිය සිතුවිලි දැනීමට පෙර තිබූ සතියට සිතුවිලි වල පිහිටා සිටි සතියට වඩා තීව්‍ර වූ සතියක් බව නිරීක්ෂණය වේ. ආනාපානයේ නොදැනීමක් සිතුවිලි වල සතිය පිහිටීමක් නැවත නැවත එක් පරියන්කයක් තුල සිදුවේ. භාවනාව ඉදිරියට කරගෙන යා සුදුසු උපදේශක් දෙන මේ ආර්මික විලාස දෙවි උපවාසයට මේ භවයේදීම පතන්නා වූ දේ එකතු වූ නිර්වාණයට නිර්වාණයට පස්සේ වායි ප්‍රාර්ථනා කරන දෙවර්තන. සම්පන්න දිලන්ද වැඩි කියන පරියන්කයක්. මේ අවසානයේ කිව්ව බලයක් නේද? පොඩ්ඩක් පටන් ගන්න එක සක්මනේ පටන් ගන්න. ඔය ඉතල පටන් ගත්තේ බලයක් කොහොමද? ඔය සක්මන පරියක් ගැන කියනවා නම් අර වගේ එක එකකට උරු කරගත්තට පස්සේ එකක් ගන්න පුළුවන් බව ඉතල අදලා දුන්නාට පස්සේ දෙක තුනක් කියන්න දෙක තුනක් දුන්නාට පස්සේ තේනවා දේවල් තිබුණාට අවධානය මෙතන තියෙන්නේ අනිත් දේවල් කියන්නේ මේක ඡායාව මේක අවචායාව. මෙයා ප්‍රධාන නළුවා මේ අනිත් නළුවා වගේ වැඩ පිළිවෙල යන්න පුළුවන්. නමුත් අපිට මානසිකාරය කියලා කියන්නේ ඒකෙන් මේකට මානසිකාරය යොමු කරනවා. අන්ත වේදකට අහුවෙන්නේ අන්නේ බලකොට එකක් තිබිලා එකකට මානසිකාරය යොමු කරනකොට වැඩි ලොකු ජයග්‍රහණයක් තියෙනවා. ගොඩක් තිබිලා ගොඩක් එකකට මානසිකාරය. ඒකෙත් අර පිට තියෙන දේවල් බාධාකාරී දේවල් නම් අන්න මේ මානසිකාරයේ තාම දක්ෂ මානසිකාරය. අන්නේ වගේ තමයි නිකම් පයින් පිම්මට වෙන්න කියන වගේ මානසිකාරය පවත්වන්න බෙන්න මේ ශක්තිය මේ වගේ අභ්‍යාසහරහ තමයි කොච්චර දේවල් තිබුණත් අපට අවශ්‍ය දෙයට යොමු කරවීමේ හැකියාව ස්වච්ඡන්දේ දැනෙන කොටසකට ඉඳ තියෙනවා. ඒක නැති වුණොත් කෙලස් තමයි මේ සතිය මේ මේ අරමුණ මෙහෙවන්නේ. සතිය තියෙනවා නම් අපිට අරමුණ මොනවද තිබුණා? අරමුණකින් කෙලසෙන්නේ නැතුව ඉන්න හැටි. ඒවලත් තනි අරමුණ ගාගන්න තුයි නැටි තේරෙන්න පටන් ගන්නවා මේක සර්වඥාන්සේ බුදු වෙන රාත්‍රියේ ඉස්සර දවසේ දැකලා තියෙන අසුචි කන්ද කැවිදිනවා. ඒ ඒකෙන් කියනවා මේ ඉන්නේ ලෝකේ කන්දික් කර අසුචි කන්ද කර. මේ අසුචි තිබුණට ගාගන්න ඕනේ. අසුචි තිබුණට මම කියාගන්න එපා. මේ මගේ දරුවගේ අසුචි, අම්මගේ අසුචි, තාත්තගේ අසුචි, ආන්ටිගේ අසුචි ඉතින් කියලා මේ අපි අසුචි කොටරද. ඒ අසුචි කතා කරන හැම කෙනාම අකුසල සමාදානයේ කියදේ. කවුරු අකුසලයක් කළොත් ඥානවත් කියලා ඒ වෙනකොට එන ගන්න එක මේ ගේ තියාගන්න කො හිත ඉවරනේ. තියාගන්න. මේ කැමැතිම කවුරු හරි කරන පඩප්පුලිම එක ලෝකේ කරන කැතන අකුසලය. කල්පනා කර කර දෙකකින් කියලා තමයි කල්පනා කරන්නේ. නමුත් කල්පනා දාන්න තියෙනවා. ටෙලිවිෂන් එකේ බලන්න විනාඩි 5ක ප්‍රවෘත්ති ටික යෝගී දින කුමාරු ටික තේරම ලේඛ කරගෙන ඇවිල්ලා කැමරට පෙර එකයි කැමරට පසු එකයි. ඊයම් පරිලව කියන වේගිනොන එක කුමාරක් කියලා ඊගාට ගිරන් නම් අර කියලා තමයි ඒක තමයි ස්ක්‍රීන් එක අස්සේ නම් අපිට බලන ඉවරයක් නෑ බැඩ්මින්ටන් ගන්න බලනවා. ඒ තරම්ම කවුරු පුතන කච්චල කර්මයක් කරා අද ලෝකයේ හැම එකම නවාරක් මේ පිටිපස්ස තව එක රහසක් තියෙනවා. යකුසත් මේ කරන්නේ ටෙලිවිෂන් කම්පැනියෙන්මයි. ඒක කවුරුත් නැහැ. ඒගොල්ලෝ ඒ නිසා කියලා කරතේ. බලවත් අවුරුදු 10ක මේ දේ වෙන්නත් කියලා. මොකද ඒගොල්ලෝ ගාව එතකොට අපරාධය සම්සුන් වෙලා ඉන්නේ. ඊට පස්සේ අපරාධය කරන උනුනේ කියලා. නිකන් කියනවා මේවා මට දැනගන්න දුවා. මේ වර්ල්ඩ් රිසර්ච් එකට ගහන්න විනාඩියකට විතර ඉස්සෙල්ලා අනවුස් කරනවා ගහනවා. කවුරුත් දන්නේ නැහැ ඒකට ඒකට කීකොට ගන්න. අහන්න නැහැ කවුරු. සත්‍යයෙන් බලනකොට announcement එක ගිහලා තියෙන කල්ලාතුර. ලෝකෙ ලොකු වෙච්ච අපරාධේ. ඉතින් මේ වගේ අපි මේ ප්‍රවෘත්ති කියන්නේ නිවුස් කියන්නේ ඔය ඩිය ඔක්කොම දරුවෝ තමයි විඤ්ඤාණ. ඔය ඔය ඔය පාහිට ඉඳලා විරුද්ධාත්ම දන්න විඥානේ විඥානේ හදන්නේම ಜಾති භෝගකක විතරයි. යාගේ තියෙන එකම හේමකයි තියෙන්නේ අරස්සාව දෙක. ಜಾති භෝග නිසා විඥානේ දුන්නනම් ප්‍රොපෝසල් එක. විඥානේ දුන්නනම් ප්‍රොජෙක්ට් එක. මේක මොකක්ද? ඒසත් ජනති කියන එක දන්නවනම් විඥානේ දක්ෂ වෙන්න වෙන්න වෙන්න ලෝක වර්ධනය වෙන්න වෙන්න සුසාන වර්ධනයක් වෙනවා කියලා උදාහරණයක් කියනවා. ලෝක වටකෝ සසාන වටකෝ. විඥාන දෙනම ප්‍රතික්‍රියකම වෙන්නේ සසාන කොට දැනෙන එක විතරයි. ඒ නිසා බලන්න කියන පුළුවන් නම් ප්‍රොපෝසල් එකට නතර කරලා නැත්නම් අනුමත කරන්නේ නැතුව ඒවා යෝජනා වුණාට ස්ථිර කරන්නේ නැතුව ඉන්න. අනේ ඊට තේරෙනවා අපි කාගේ දෙන්නකට වැඩ කරන්නේ කියලා. යන්ත්‍රය අපි කියලා ගත්තට මේ කාර්යහත් වෙන්නේ එකයි. ඒක නිසා මුදල් යන අතර බලනවා අපගතෝ කියලා. ගැප් ගැනීම නතර කරන්න කටයුතු කරනවා කියලා උතුම්. අපි ගබ්බෝ කියන වචනේ අටුවාවත් විතර කරන්නේ නැහැ. ගබ්බෝ කියන වචනේදී ගැප් ගැනීම කියලා කියනවා. අප ගබ්බෝ. ඉතින් ඒකට ඒ සංකේතන මේ භාවනා කරන කට්ටිය මේ සමාජ ප්‍රවැත්මට වැඩි සපෝට් එකක් දෙන්නේ නැවැත්ත සමය සපෝට් එක කරන්නේ ඒකට ප්‍රතිදී කියන්නේ ඔක්කොම භාවනා කරන්නේ කියලා වැඩි කරන කෙනාට කියන දේ උඩ තාත්තල් ගන්න තේරිලා භාවනා දියුණු කරනවා ඒක තේරෙන්නේ. ඉතින් පොඩ්ඩක් යන්න මේ අතරේ දිහා බලන්න බලනකොට තේරෙන්නේ අර්ජ් එක කියන නැත්නම් මේ මොටිවේෂන් කියන එක එන්නේ ඕනෙම තැනක තණ්හා මානසික කියන තුරු. තණ්හා මානසික තුරු නැත්නම් මොටිවේෂන් එක නැතිවට මේක තමයි. ඒ හරිම කම්මැලි. හරි නිරසයි. ඉතින් ඒක මේ භාවනා දියුණු කරනවා ඒක. කෙලෙස් අඩු වීමක් කියලා දන්නවනේ එතකොට මේ යෝගාචරයට පුළුවන් එක සමස්තයෙන්ද ඒක නැත්නම් කමටහන් සුද්ධ කරනවා කියන්නේ ඔකට තමයි. ඒකේ සමාදාන වේදනද කිසිකර වෙඩි කරනවා. ඒකේ සම්තර බලන්නේ අනුන් රාශියක් කියනකොට අවශ්‍ය අරමුණ හිත දාන්නක. ඒ අරමුණ විතරක් හිත දාන්නක. බාධා රාශියක් කියති අරමුණ අනික් වගේ දේවල් කරනකොට මේ සතිය කර්මන්නේ වෙන්නේ කියලා කියන්නේ. එෆිෂන්සි නැගින ඇති සීමාවක් නැහැ. කොච්චරද කියලා නෑ බුදු වෙනකම් මෙයාට. ඒක අමිතරතුරු හොඳයි. නමුත් අද්දකින් මදි මේ භාරතාවතාව යනකොට ගොඩාක් ලැබෙයි ඒක තමයි හැම වෙලාවම පාසිය තමයි ගරුකාරණවන්ත මම දැනට මාසාකට පමණ කාලයක් සිට භාවනා කරමි. හයේ ඉරියව්ව මූල කර්මස්ථානයේ කරගෙන භාවනා කරන අතර ප්‍රතිකාය නොයෙකුත් ආකාරයේ සංවේදනා දැක්වේ. උදාහරණ ලෙස ඇදහිලි වෙටීගෙන යාම, නලල ගැට ගැසීම වැනි දේ. ඒ සාමාන්‍ය ජීවිතයේ වැඩ අතරතුරේදීද දැනෙමින් තිබුණේ. දැන්ට මාස දෙක තුනක සිට භාවනාවට ඉදගත් ප්‍රතිකෝ එදිනදා ජීවිතයේ වැඩ අතරතුර අතරතුර වෙනදා දැනෙන සංවේදනා නොදැනේ. එය භාවනාවේ දියුණුවක් ඇතිවෙමින් නමුත් එම සංවේදනා නැවතත් දැනේ නම් කැමැති හේතුව නම් ඒකට ප්‍රීතියක් සපක් වැඩියක් ඇතිවන නිසා වෙයි. දැන් භාවනාවට එදටත් තැනින් සිත සිතුවිලි වලට යන අතර පොදු භාවනා කාලය තුලම සිතුවිලි වලින් වල පවතී. ඒ අතර ප්‍රයත්න දිනවල ශරීරයේ ඉන්ද්‍රියට ගොස් ඇති බව දැනේ. ඒත් ශරීරය පිටිපස්සට ගනිමි. සමහර අවස්ථාවලදී ගැස්වීමක් ඇති වේ. එක පරයක් අතර තුලදී ගැස්වීම අතරක් ඇති වූ තුනක් පමණ කිසිම බයක් ඇති නොවේ. එකකදී පමණ කියුපාය ඇතුවද ඒ භාවනාවට බාධාවක් නොවේ. සිතුවිලි වලින් උනාන් ගැලුම්ද නොකොට ඇති බව හොඳටම දැනේ. සිත නොගේ බව හඳුනා ගන්නේ තනිස්ස නැති ඇති බව අත් දෙක එකට ගෑවි ඇති බව ඇති ස්පර්ශය දැනෙන බව පසුපස ප්‍රදේශයේ කුසල් කුසලේ කහා කැටි යටි ඇති බව යන ඉරියව් වලට සිත දැසගෙන පවතින බව පොඩි දැනෙන නිසාය. නමුත් මට දැනෙන්නේ නින්ද නොකොස් සිහිනයක් සත්‍ය ආකාරයේදී මේට සමාන දෙයක් දැනට උදේට කියවිත සිද්ධාන්තක් පෙර අත්දැකීමි. සිතුවිලි කොපමණ ආවත් හෝ සිතුවිලි එදිනදා ජීවිතයට කෙලින්ම සම්බන්ධ නැති නැති සුබත් කියා හරියට හඳුනාගත හැකි වූ සිතුවිලි කොටකි. භාවනාවෙන් නැගිට පසුද ඒව සිතුවිලි ප්‍රවාහය මතක නැත. සිතුවිලි වල ඉන්න අතරස නිරායාසයෙන්ම උර කර්මස්ථානයේ බවත් මේ ආකාරයට සිදුවන ප්‍රකාශතරකේ ආයතු බව දැනෙමි. ඒතරම් ඉතින් දීප්ත උත්සාහ කළත් ඇතුළතින් ඒ පිළිගන්නා බවක් දැනේ. මහාට සමාවේ මෙම අසහනකාරී තත්ත්වය නැති කර ගැනීමට උපදෙසක් දෙන මෙන්න වහන්සේගේ දෙපාර්තමේන්ත අධිපති වහන්සේට සේවා කරනවා. මේකට සංඥාගත්තේ තමයි ඉතර කියන මේකේ අනුරෝධක කියලා මුඛ්‍යම තේරුම් ගන්නත් රෝගලකේ යෑම ජයග්‍රහණයක් මොකක්ද? ලෝකේ කියන අස්කාර නැතුව මේ රූපේ කතාවක් තමයි විතර දීප් වෙන්නේ. ඊට පස්සේ ඒ රූපේ දිහා බලනකොට රූපේ රූප සංඥාක ප්‍රතිස්ථාපනය කරනවා. ඒක ගැටලියාවක් හැලලා යනවා. දැන් කියන්නේ හැව විතරයි. දැන් සම්පූර්ණ කාට කම්බෙනකොට කම්බෙනකොට නිකන් කිරිපයින මට්ටමට එක දිය වෙලා. ආන්නේ වගේ රූපේ රූප සංඥාවට මාරු වෙනකොට තෝට්ටුවක් වෙනවා ඒක උත්තරවත්ද ඇත්තක්ද ඊනියක්ද ප්‍රകൃතියක්ද කියලා මිත්‍යක් වෙලා ලස්සනට බවුන්ඩරිස් ඇතුළු ලස්සනට වෙච්ච රූපය එහෙම නිකන් පොතලන්න කරා. එතනදී මේ මායාවන්නේ සීමාවල් සහිතව මේක ගෙඩියක් වශයෙන් ඒකට වශයෙන් දක්වන තමයි විඥානයේ සම්පූර්ණ කෘතියදී. මේකේ සීමාවල් නැතිව තේරෙන්නේ විය කියලා යනවා දකින්න විඥානය ඒකයි යට හටගන්නත් අර කිවිච්ච හැරදර බලන්න ආස කරනවා. නැත්නම් මේ රූප සංඥා රූපයක් ගන්නවා. ඒකයි ආකල්ප හුස්ම ගන්නවා. අතපය අපකාර බලන්න හදනවා. මේක මේ හීනයක්ද නැද්ද? මොකද මේ හී ප්‍රകൃතියේ ඉඳලා මේ හීනදේ ගන්න ක්‍රමයේ සිද්ධ වෙනවා. සිද්ධ වෙනකොට දෙට වැඩි ටිකක් හෙටේ. ඔක්කොම ගිල්ල සංකේත බලනකොට මේ සංඥාවකට තමයි රූපයක් කියලා හිතන්නලා තියෙන්නේ. අපමේකට මිනිස්සෙක් කියලා කරත්තා. එහෙම නැත්නම් වැලකට මුලකට සර්පෙක් කියලා කරත්තා. කියලා තමයි මිරිඟුවකට ජලයක් කියලා කරත්තා. ඉතින් ඉස්සර දකින්න ජලය අන්තිම මේක මේක මිරිඟුවක්. මාන්නේ දකින්න වෙලාවේදී ඇත්තට පිය පිය බලනවා. මේ ලස්සන පිළිච්චෙක් මේ වෙලාවේදී. ඒ ඒ තමයි කෙලස් කැඩෙන්නේ. නිත්‍ය සංඥාව කැඩෙන හැටි, සුඛ සංඥාව කැඩෙන හැටි, සුභ සංඥාව කැඩෙන හැටි, අනාත්ම සංඥා, ආත්ම සංඥාව කැඩෙන හැටි. ඉතින් කොහොම මේකට වෙන්නේ? මේක එකමන වුණොත් ඒක තමයි සීසු වෙන්නේ කියන ලෝකයේදී. ඒක නැත්තම් බයිකෝ. මේ ඉන්ද්‍ර මේ නේ. මේක හිමීට වෙනකොට දක්වන්නේ මේක මේ භාවනා කරන කෙනාට කොහොම පරිකල බැන්නේ නෝ යන්න උලක් හැදෙන්න කියලා ආයෙන්න පුළුවන්. ආයෙන්න පුළුවන්. බුදුදහම ගැන යන්න ආයෙත් ආයෙත් යන්න තව ටිකක් කොහොම ගිහිල්ලා බලන්න. කැමති නම් මේක කල්පේ කියනවා කැමති නම් මේක මුලක් කියනවා. අනේ දෙකම නැවත නැවත බැලුවොත් තේරෙනවා. ඉති කියන්නේ නිකයි කියන්නේ. බුදුදහම කියන අතරම කීක මායා දර්ශනයක් කියන්නේ මායාකාරයක් වගේ කියලා හිතේ. ඒක ඒක විස්තර කරගන්න නම් මනසේ මායාව විස්තර කරන්න සංඥාව කියන tool එකේ තමයි මේ වැඩේ කරන්නේ. ඒ නිසා සංඥා දාන පපච්ච සංඛාර. අපි ලෝකේ මවන හැම කතන්දරයක්ම හැම ෆැබ්‍රිකේෂන් එකක්ම එන්න අපි ගොතන හැම එකක්ම මේ වරදොස්ව තාගත්ත සංඥාවක් නිසා කරන දෙයක්. ඒ නිසා කවුරුත් වැඩියෙන් කතා කරනවා නම් ඉතින් වයර් මාරු එකේ කරේනවා. කොණ්ඩේ නෙවෙයි ඔළුව කරේ වෙච්ච කට්ටිය. කිල්ලවරක් මේ එකක් කියන ඉවරෙදි ඉතල තරක කරා. ඉතින් කතා කරන තමයි ජෝකුගේ ප්‍රශ්නය නෑ පරිසර දූෂණය වෙන එක විතර වෙන්නේ අනික කටේ තියෙන ඊයෝග්ලක් එක ගන්න කරන්න බෑ උත්තර දෙන්න බෑ හිතත් එච්චරයි දොඩවල වෙන්න පටන් ගත්තා නම් වැඩියට මිස්පර්ෆෙක්ෂන් එකක් ඇත්ත දෙකම කතා කරන්න බෑ ඉතින් ඇත්ත දකින්නකම් මෙන්න මේ රූපේ රූප සංඥාවක් වඩ පත් වෙනකොට සයන්ස් එක මිස්ටික් එකක් නිසා සයන්ස් එක කරන්නේ විද්‍යාව වල මෙතනදී අර විද්‍යාව සම්නිකරෝතන ඉර වෙලා තියෙනවා. මෙතේ මේ E mc2 කියන ඉක්වේෂන් එක දාපු දවසේ ඉඳලා එනර්ජි ඇන්ඩ් මැටර් දෙක අතර ට්‍රාන්සිෂන් එක තියෙනවා. ඒක මානක කලැප්ස් එක මැටර් එක වෙනවා වරක එනර්ජි වෙනවා. එනර්ජි වුණාට පස්සේ non uh, specific non non local ඒකට ස්පෙસિෆික් ග්‍රැවිටි ලක් නැහැ ඒක ෆ්ලෝට්. ඒක මැටර් එක වෙච්ච ගමන් ස්පෙસિෆික් ප්ලේස් එකක් තියෙනවා ස්පෙસિෆික් ග්‍රැවිටි එකක් තියෙනවා ලෝකලයිස් මේ දෙක අතර මාර්ගයේ දිවිද්‍යාව කිව්වේ මේ මෙතන ගුණාට පස්සේ අපි බාර ගන්න. එහා පැත්ත අපි ගන්න එක පල්ලියට බාර කියලා තිබ්බේ. දැන් මේ දෙක අතර මේ අයින්ස්ටයින් කියන පිස්සා අගියදී තියෙන සතරත් ඒ කොයි දෙන්න කරහදද. E mc කරලා. දැන් ඔක්කොම අන්තිමට ඒකට පස්සේ මවන්නේ නැහැ. දැන් ෆිසික්ස් කෙමිස්ට්‍රි දෙකේදී මවන්නේ නැහැ. කෙමිස්ට්‍රි බයොලොජි දෙකේ තියෙන අකුත් නැහැ. ෆැකල්ටි එකට ගියාම යුනිවර්සිටි එකේ තියෙන ඩිපාර්ට්මන්ට් වලට ඒක හැම එකකම PhD එකක් කරපුවම ඌ ඇවිල්ලා ෆයිට් ඇදලා ඩිපාර්ට්මන්ට් එක කරනවා. ඒක උඩට ඒකේ ලොක් කරන්නේ නැහැ. සීමාවක් නැහැ. වයස් මාර්ගයේදී. වහනකට මේ ලස්සන මේක මායාවක් වෙනවා. සංඥාවක් වෙනවා. ඊටසේ ආයෙත් කොන කොතන දෙකලා ආයෙ රූපයක් වඩපත් වෙනවා. මේ දෙක අතර යන දෙන්න තියා බලන්න හිටියොත් මුළු ජීවිතේම දෙවිතාවක්. අපි මේකනේ කියාගෙත් කියලා හිතන මොනවාද කතා කරන්නේ අහතුරු කරා. ආයෙත් පස්සේ ආයෙ ආගෙත් කරා. ඉතින් මේ දෙක අලකට විදිහ සම්පූර්ණයෙන්ම වෙනස්. මේ මේ මනසයාගෙන දැක්කලා නෑ මේ අපිට මේ ඉක්තු පාදෝෂයක්. තමයි මාව කිසි වෙන්නේ කියලා ඒකත් අපිට කියන මේ අනුන්ගේ දොස් දකින්නේ මේ මායාව තේරුම් ගන්න නැති කෙනෙක් තමයි රූපේ සහ රූප සංඥා දෙක අතර තියෙන එක ඇත්තටම ගැඹුරට ඒක මේ ත්‍රිපිටකේ උන කොහොම කලාතුරකින් තමයි මේ විස්තර කරන්න කටුද්ද ස්වාමීන් වහන්සේ තමයි දැරට ඉන්නේ එක්ස්පර්ට් එකට ඒ සංසේ දීලා තියෙන යථාර්ථය සහ සංකල්ප කියලා කොට concept and reality කියන දෙකකින් දාලා තියෙනවා. කියවලා බලන්න. ඒ සබ්ජෙක්ට් ගියා. අපි මොකක්ද කතා කරන මාතෘකාව පිළිබඳව භාවනා කරන සාමාන්‍යයෙන් ඔබටම කෙනෙක් වුණා. මොනවද නැතුව ඔය දන්න දේ මායා ස්වරූපෙට, දීන ස්වරූපෙට, අදින්න ස්වරූපෙට ගියාට පස්සේ බුදුජානකයේ වාචකම්මට කියන්නේ පොත්වල ඇතුළට බලක්ෂ වාරයක් කරන්නේ සම්පූර්ණ මායාවේ ආය ප්‍රවෘත්තියට ආය ප්‍රවෘත්තියට ආය මායාව ඔෆ් කර කර ඉලවන්න ඕන කරක බ්‍රේක් කරලා උත්තර ක්ලච් කරලා. ඒකවල වෙනවා. මේ දෙකක් ලෝක දෙකක් වගේ වෙයි. ඉතින් බුදුසසුන කියන්නේ කිසිම උපකරණයක් නැහැ. ඕනම කෙනෙකුට පරිශීලනය කරගන්න පුළුවන්. කිසිම මූලික දැනුමක් ඕනේ නැහැ. දක්ෂතාවයක් කිරීම හරහා මේ දෙක අතර යන්න. ඉතින් එතෙන්දී ඉක්මන් කරන්න එපා. එක්මන් කෙරුවොත් පිස්සු. ඒක ශරීරෙම මේ තිබුණ මේ නෑනවා. ඒ තමයි ඉස්සරහට කියන දෙයේ එකේ ප්‍රබලලා තියෙන්නේ. අද කුසමක් අය වල කියන දෙයේ දීපින්ගේ කුසමක් අර ටිකක් තියෙනවා. ආවද විශ්තු. ඒක අන්න කියලා. ඒ උනක් කියලා දිහා ගන්න බාර. මේ ඉතින් කාලල්ලා ඔබ ඇත්තටම ලක්ෂ වාරයක් ඇයි ලක්ෂ වාරයක් තියෙන එක ඔබට ඇත්තට කියලා බලන්න. අපි මොකද විඥානය අර රේඛා සහිතව කොන්සොලිඩේට් වෙච්ච ලෝකලයිස් වෙච්ච දේත් එක තමයි කතාව කරන්නේ. භාවනා කරන වෙනවා ඒකේ වාස්තුවේ සෝකෝ කඩලා. කඩලා කේතර ගිය ගමන් නවසටි. ගිය ගමන් මේ වොමිටිෂ් මැත්තේ ආපලතේනවා. ඉතින් තුරු ගිඩිනස් කියනවා අර කියනවා මේක කියනවා. ඕනේ ලෙඩක් කියන්නේ. සමතු ඒ එහාට මෙහාට යන්න ඉන්න ඉක්මන් කරන්න එපා ඔය තැන. බොහොම සාදරව මෙහිමීට අත්මිදී බයිබලෙන් තබාගෙන කියලා මීට ඊට පස්සේ තේරෙයි බුදුහාමුදුරනේ කවුද කිව්වේ මේ පිට තේරුම් ගත්තේ වනා ඉච්ඡා කල්යම් දේවගේ මේ හැමතර ගියාට පස්සේ නම් මොන බුදුන් කියන්නේ කවුද කියලා තේරෙයි ආනාපාන රූප රූප ආනාපාන රූප රූප ආනාපාන කියන්නේ අපි වායෝ කොටඹ ධාතුව පහය කොට ප්‍රසාරයේ තියෙන උණුසුම් ගති සිසිල් ගති කියනකොට මෙන්න උණුසුම් පාසාවක මෙන්න ප්‍රසාරය. රූප සංඥාවට යනකොට මේ දෙක අතර වෙනස නැති. ඊට පස්සේ ආනපන කියනද නැති කියන එකකට උරුද කියලා බලුවොත් ඔව්. නෑ කියලා බලුවොත් නෑ. ඉතින් මෙතනදී යෝගාවචරය දන්නේ දැන් සතිය කැටලද ආනපන කැටලද සමාධිය කැටලද වැරදිලාද කියන එක දන්නේ නෑනේ. ඒ කිපුනොර බෙන්ච්මාක් එක නෑනේ. රෙෆරන්ස් පොයින්ට් එක නෑනේ. මේ භාවනා ඉස්සන්න වෙලක් කරනවා. ඔගේ හිතත් එන්නන්නේ අනිතරත් එන්නන්නේ භාවනාදී විතර විපස්සනාවේදී විතරයි තමන්ගේ ඉලක්ක පරිණාමයටපත් වෙනවා. අනික ඕනම ටාස්ක් එකේ ඉලක්ක ෆික්ස්. එතෙන් යන්නේ විදිහට භාවනා දෙන්නට ඒක පරිණාමයටපත් වෙනවා. දැන් ඒක මොකක්ද කරලා පොයින්ට් එක. සද්ධාව නැතිවෙලා මොකද වෙන්නේ? සීල නැතිවෙලා මොකද වෙන්නේ? සතිය නැතිවෙලා මොකද වෙන්නේ? නැස්තිලා ගිරස්ස මොකද ඕනේ කෙනෙකුට කියන එක මේක භුක්ත දෙයක් භූත දෙයක් මායාවක් කියලා ඕනේ කෙනෙකුට මොන මායාවක් අතේ ලක්ස්පාරයක් කළා වල ඕනේ කෙනෙකුට අතේ කියනවා ඉතින් ඒ අත්‍යකම වෙනවා බුදුහාමුදුරු කියන ලක්ස්පාරයක් කරපු එක නම් කරබන වෙනවා කියලා වැඩක් නැහැ මොකද ඔක්කොම ක්ෂණිකේ කියනවා ක්ෂණික ඉන්දියක් වල මෙලුව නැහැ. අනිදි පොල් කිරියම ඕව නැහැ. මේ ලක්ෂණ වාරයක් කිරිල්ලේ විතරයි කරන්න තියෙන්නේ. ඉතින් ඒක සදාන්නට ඒ තරම් සීලයක් නැත්නම් ඒ තරම් සතියක් නැත්නම් අපි ජීවා සීලේ තියෙනවා කතරම ඒ තරම් ඉතින් ඒක තමයි ජීවන ප්‍රකාරයක් අපි සම්පකම්මත් කරලා සම්ම ආදී හදාගෙන ඒකම කරොත් දැන් කියනවා අවුරුදු 8ක් ඇතුළත ඔක්කොම පස්සේ එතන දවසක් ඇතුළත ඔක්කොම පස්සේ ඉතින් කියන මොදි දැන් උදේ හරියට ඇවරණක් බර ඇත්තවට ඔක්කොම කරන්නේ ඒ නිසා මේ දෙක අතර මේ භෞතික විද්‍යාව සහ මිස්ටික්ස් ගුප්ත විද්‍යාව කියන්නේ ඔය දෙකම එකකම ස්වરૂප දෙකක්. මේ රූපේ තියෙන විතරයි ආගම තියෙන්නේ. රූප සංඥා කරනක ආගම වැඩි. උදාහරණ කියනවා. ඉතින් ආගම කැමති දැයිද කියලා. යාට ඕනේ ඔක්කොම ඉස්තර නිත්‍ය දේවල් එක නිජයෙන් කියන්න පුළුවන්. තත්ත්වයෙන් එහාට යනවා ඒක. ජීවිතය යනවා. වශීකරණය වෙලා හැබැයි ආයෙ ඇදෙනවා මේක. ඉතින් ඒ නිසා කිසිම ආගමකට දෙන්නේ නැහැ. මේ සමහර විටක අහන ප්‍රශ්නයක් මේ මේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දැකලා තිබුණාද? බ්‍රහ්මන් දැකලා තිබුණාද? අභිනායකතුම දැකලා තිබුණාද කියලා. ඉතින් ඒකට කියනවලුනේ අපේ දැකලා කියපු කට්ටිය මේ කතියට අහගෙන අපිට කියලා දුන්නත් මේ දැක දකින්න ඇති. ඊට පස්සේ ඊටපස්සේ රෝටි අපේ කියලා තියෙන සාහිත්‍යවල කියලා මෙහි කියන්නේ අනන්තාවතු මෙහි කියන්නේ ඉඳලා හැමේටම පොයින්ට් එක අල්ලලා හරියටම කියනවා මෙතන තමයි මිනිස්සයා උත්තරී මනස ධර්මෝට යන්නේ හැබැයි ඉතින් යනකොට මිනිස්සයා මනසකම පාවා දෙන්නේ නැහැ මම පාවා දෙන්නේ නැහැ ඒකට බයයි ඒ නිසා මේක දකින්නත් භාවනා කරනකොට කවුරුත් ඒක උනතේ ඇත්තේ නැහැ නමුත් එතින් බය වෙලා පස්ස පිළිග තමයි වෙන්නේ එක දිගට යන්න ඕනේ කියන මේක නැතුව සිලෙක්ෂන් එක මෙතන තමයි පොයින්ට් එක කියලා අල්ලන්න මේ ජීවිතේම නිකන් ගහිනවා කියන වගේ ඒ ලොකු ලැස්තියක් තියෙනවා. දැකලා තියෙනවා මෙතන ඔක්කොම දැකලා තියෙනවා. දැක්කට මොකද මේ රූපයේ රූප සංඥාවක් වෙනකොට තමයි හීනයක් වගේ නිින්දක් වගේ බෙල්ලාදා වැටෙන්නේ මේ යන තැන අතිපරීක්ෂණයක් ලක්වේ යුතුයි. ඒක තීක්ෂණ ඥානය අවශ්‍යයි. එතන ලක්ෂ වාරයක් කරන්නේ. අර සීල් වල බහතවල කරා. කරනකොට පේන බහකට මේක විදුහුයි. කරලා පෙන්නන්න පුළුවන්. මේ නොකරුක එක්කන කවදාකවත් විශ්වාස කරන්නේ නැහැ. එයා හිතනවා මේ මුක්ත දෙයක් කියලා. ඒ නිසා දැන් සයන්ස් එක මේකට යටත් වෙලා මයින්ඩ් සයන්ස් කියලා වෙනම සබ්ජෙක්ට් එකක් කරන්නේ. ඒක මේන් ස්ට්‍රීම් එකට ආවයි කියන එක තමයි මේ බෑස් රිවර් ටයිම් කරගෙන ඉන්නේ කියන ඔප්පු කරේ. මේ විද්‍යාව වලට ගන්න විද්‍යාව කියන මේ බැටර් කියන එක අන්විලාසයි. භවනාදී බොහොම ලස්සනට වෙනවා. ආස්වාසිය නැති වෙනවා. එක එක ප්‍රසවාසයක් අල්ලලා පුළුවන් නැහැ අක්ෂාපේලා. ඉවර වෙනකොට නෑ කියන්න වෙනවා. උත්තර ජීවිත කියන ජීවිත නැති වෙනකට යන්නේ. ඒක තමයි රූපේ රූප සංඥා වෙනවා කියලා කියන්නේ. මේක ලක්ෂ කෝටි වාරයක් එක්කම එකට ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැහැ. ඔබ ඔක්කොම බලන්න ඒව බලමු කියන්නේ මේක මේක බලන්න කියන ප්‍රශ්නය පිටත් ආනාස මම භාවනාවට වාඩි වී මම දැන් මෙතන අරමුණක් විකස සිත සමාධිගත වී ආස්වාද ප්‍රස්වාස සිව්වේ එසේ ඒ දැනීමක් පමණ වූ විට මෙය මම නොවේ මගේ නොවේ යන අරමුණ සිතට එයි එවිට මම මේ ලෝකයේ නොසිරින්නාක් මෙන් දැනීමක් එයි දැනෙන සියුම් දැනීම් සියුම් ආස්වාද ඇතිවන නැතිවන හැටි බලා සිටිනි. මෙසේ විනාඩි 45ක් පැයක් පමණ සිටින විට අකුල් හිරි වැටීමෙන් දැනෙන වේදනාව ඇතිවීමෙන් ඇතිවීමක් දැනෙන්නට ගනී. මෙය දෙසත් බලා සිටිමි. ඇතැම් අවස්ථාවල ඉන්දියාව මාරු කිරීම සිත බල කරයි. එවිට ඉන්දියාව මාරු කරයි. මේ අවස්ථාවේදී මා කිසිය කළ යුත්තේ ආදා දෙනක ඉතා ගෞරවයෙන් ඉඳා සිටින වාසිට නිදිස්තු රෝගී වේලා වේවා. ඔය කරන ක්‍රමයේ ඔක්කොම අංග සම්පූර්ණ නැහැ. සෞත් ඕකට තමයි ආගේ කරේ ඉන්නේ කරන්නේ. අපි යම් යම් වැරදි ප්‍රමාණය එකතු කරගෙන කරගෙන යනකොට ඒ කිරීම කරාම සමග ක්‍රමයේ වඩ වඩා රිෆයින් වෙනවා. ඒ නිසා මේකට 100 100ක් තියෙන গোল্ডන් ෆෝමියුලා එකක් නැහැ. ඔය ඔය තමයි ළඟ තියෙන අඩුව කැඩුව දාලා ක්‍රමසාවිදි දාලා කරගෙන කරගෙන යනවා. කරගෙන කරගෙන යනකොට තමයි තේරෙනවා සාර්ථකද අසාර්ථකද. බුද්ධ ජනක කවදාකවත් මේක කරපන් කියලා ඒකාන්ත වශයෙන් කියන්නේ. මොකද ඒක ඇත්ත ලක්ෂණ හැකේ වෙනස් වෙනවා නමුත් යන අවුලලා තියෙන ටෝස් ටික ඇති ඔය විදිහේ බොහෝ වෙලා කරන්න ඉවත් ප්‍රතිඵල ලබා දෙන්න ඊට පස්සේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාවේදී ආස්වාද ප්‍රස්වාස මෙහි කරන අවස්ථාවේදී කුස්මරණ ඉතාසි යුක්තිය මුදිනෙන අවස්ථාවට පැමිණේ ඉතිහාසී වැටෙනවා යන හැඟීමකින් නැවත ආස්වාදයට හිත යොමු වේ ඒ අතර කාලය තුල සිසු කිසිවක් මතක නැත. දැනුමේද නැත. මිනිස කිහිප වතාවක් පරයන්ක තුල සිදුවේ. මතක මුල් අවස්ථාවේ පෙරලලා පසු සිදුවන වැටීමක් වැටීමක් පමණි. එතන කියලපෙන්නවන මතක් වන්නේ මුල් අවස්ථාවේ පෙරලලා පසු සිදුවන වැටීමක් පමණි. ඒ අතර කාලයක් ගත වී ඇති බව වැටහි. කිහිප දිනක්ම වැටීමට ඇති බිය නිසා ඇස් නැවත හුස්මට හිත තබයි. ඊයේ දිනේ පරයන්ක භාවනාවේදී මට හොඳට වැටුණා වැටුණා මේ වැටෙන්නේ ගැටෙන්නේ මම වෙන බව මම කියා දාගෙන සිටින මේ ශරීරයේ වැටෙන්නේ නැති බව මට හොඳට තේරුණා ඒ කියන්නේ භවනා කරන්නත් එක්ක තියෙනවා. භවනා මේක විනාශලා දෙක තමයි ගන්නවා. භවනා කරන්න දිනක් තියෙන්නේ. ඒ නිසා අපි මේ කරන්නේ ඒක වෙලා නැත්තම් ඒකට සුදුසු රටි කරලා ගන්නවා. ඒ ෆාස්ට් මොෂන් යන්නේ ඇනිමේෂන් බලන්න. ස්ලෝ මොෂන් එක. ඒකට කාටුන් එකක් තමයි. ස්ලෝ මොෂන් එකෙන් පස්සේ චිත්‍රපටයේ රසය තේරෙන්නේ බලන්න. මුදුන් යන බලන අරතරසකේ එච්ච ලස්සන ජීවිතේ රස නැති පැත්ත පෙන්වන්න හදනවා නම් උදාහරණයක් උනා. උදාහරණ කියන්නේ යථාර්ථේ නෝකයි. ඒකට ඕනේ නම් පිටකතන කීයක කන්නේ කිසි කල ඉනාවේ දීලා ප්‍රශ්න නැහැ. කිසි කවදාවත් ඉනාව කරලා දැන් මතරේ දෙන්නේ මොකද කියලා විනාඩියේ පවතින්නේ මේ කිනකට සම්බන්ධයක් නැති සිද්ධියක් කරන්නේ ඒකෙන් ඇනිමේෂන් එකක් හදා ගන්නවා. මට තරම් ආවේ නිසා. දැන් පොඩ්ඩක් ස්ටෝ කරලා බලන්න. එතකොට ඔන්න රූපය සහ රූප සංඥා අතර මේ ගණතනෙදී අපි මේක රූපයක් කියලා හිතාගත්තොත් තමයි නිත්‍ය සංඥා සුඛ සංඥා සුඛ සංඥා ආත්ම සංඥා නැත්නම් සංඥාවක් නම් කුමන රටු පිළිගවට දිනනවා කාර්මයේ ඊර්ෂ්‍යා කරන්නේ කාර්මයේ රණ්ඩු කරන්නේ කවුරුත් එක්කද මේ දේවාන වේවා හිතන්නේ මේ සංඥා ටිකක් කරන හරියට පොඩ්ඩක් කොංගලෝක ඉඳලා තමන්ගේ වක්කටට පොඩි කරගෙන ප්‍රශ්නිය පිට මුනේ ටිකක් ගන්නනේ ඊනා වෙලා ඉන්නකොට මොකද හිතේ ඊයෝ ආයෙ වැඩේ කරගන්නේ මොකද උනාට පස්සේ කරන්න බෑ ඉංග්‍රීසි පිටියක් පස්සේ නෝනක් කියනවා දොස්තරෝනක් අම්මා කඩේ ගිහිල්ලා බබයි බල්ලේ ගෙදර තියලා එනකොට බල්ලා කරකට ගොඩේ තේරෙක බබා කාලා ඉතින් අර වල ඉඳලා කෝල් කරලා දැන් මොකද කරන්නේ ඉතින් මම මොනතුට කරන්නේ මොන කරන්නේ නැහැ දැන් මේ භාගය කාල භාගයක් කරේ බලන්න ඕනේ බල්ලට තේරෙන්නේ නැහැ මොකක්ද කරන්නේ බබාට තේරෙන්නේ නැහැ අම්මට තමයි තේරෙන්නේ මේ ඈ ඒක කරත් දෙවල් ඒක ලාභික විදිහට කරන්නේ ලස්සනද කියලා. ඉතින් ලෝකක පල්ලැසියට හොඳයි යන්නේ කියන ඉස්සරහට ආවම ආයේ ලස්සන හොඳයි යන්නේ. දැන් ඔය ඉස්සරහට හොඳයි යන්නේ කියලා මේකට හොඳයි කියලා ඒ බොරුනේ කියලා කියනවා. ආයෙත් කටකට කරනවා. ඉතින් කියනවා මේ මොන නාඩගමක්ද මේ ඔක ගැලෙන්න නම් ඔය දෙවියන් හොඳයි. කියන භවනන්න කියනවා කියනවා ගලවලා දාපුවට මෙච්චර බිල් එක නැත්තම් ඕක ගලවලා ඉස්සර ජනතාව අපි දෙකින් පිළිසතෝ නැතුව බෑන් මේ කර ඒක වැරදුන අපිට පිටන ධර්ම කාරණා මේ රූපයකට පත් මේක ඇනිමේෂන් එකක් හදාගන්න මේක මේ සුඛාන්තය දුක්ඛාන්තය කරත් පුංචි රැවටිල්ලකින් කරන්න පුළුවන් නේද ඊට පස්සේ ඒක දැක්කට පස්සේ චිත්‍රපටි බලන්න පුළුවන් නේද ඒක පස්සේ මේ කවුරුද ඇවිල්ලා මේ අගරතනගල පහනකොට මොනවද දෙන්නේ කියලා ඉතින් ඒ නිසා මේ භවනා කරන්න යන්නේ ඉතකොට අතු සීක ගියද විතර ලාස් වෙන එක තියලා ඉන්න. මොකාරද මේ අතර. මොකද මේ වැඩි කෙරුවොත් ෂුවර් වතු ෂුවර් ආයේ වසන් ගන්නද? ඔය කොච්චර ජාතවත් කෙරුවොත් භවනා කරන ප්‍රතිඵල තුන ඒක තමයි දැන් මම විතර ගන්න කෙනෙක් ලෝකෙම නැහැ. ඒ ලැබෙන ප්‍රතිඵල බාර ගන්න කැමති දෙයක් තමයි. අපි ඒක ඉදා කරන්නේ නැහැ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද දින පරයන්ක භාවනා පිළිබඳව ප්‍රශ්නය ආනාපානසතිය වඩනමා පිම්බීම හැකිලිම දෙස බලා සිටීම. මෙලෙස පිම්බීම හැකිලිම දෙස බලා සිටීමේදී සාමාන්‍ය විනාඩි 20කින් පසු සිත යම්තා දුරට සමාධිමත් වේ. අද දින එලෙස සමාධිමත් බවට පත් වූ පසු මගේ හිස පහළට ලිෆ්ට් එකක පහළට යනවා මේ සෙමෙන් සෙමෙන් පහළට කඩා වැටුනේ. එම වෙලාවේදී මා සිහියේ එදෙස බලා සිටීමේ ඊට පසු මම සිටියේ යාලි දිස කෙලින් කර පිම්බීම ඇකිලීම දෙස බලා සිටියෙමි. තවත් මොහොතකට පසු දිස කලින ආකාරයකට කඩා වැටුනේ. ඒත් මා සතිය පවත්වා ගැනීම දෙස නිරීක්ෂක වෙකු මෙන් බලා සිටියෙමි. ඉදිරියට භාවනාව දියුණු කර ගැනීම සඳහා ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. එතකොට මේ සිද්ධ වෙන සිද්ධියද මම කියන්නේ බලාගෙන ඉන්න සතියද මම කියන්නේ කියලා මේ දෙක අතර ලොකු පැනිල්ලක් වගේ ආශ්‍රද ප්‍රසාර කරනකොට විශේෂයෙන් ප්‍රසාදින බිබි වැඩි වීමට ඇති වෙන්නේ. ඒක දිහා හොඳට බලන්න වැඩි එක සංසිද්ධියක් කියනවා. ඒක දෙන්න බලන්න ඉන්න කෙනෙක් ඉන්නවා. ඉතින් මේ දෙක අතර තියෙන දැන් සමவாய. ඒක දිගට වැඩි යනවා. මම යකොත දෙන්නේ කියලා. තනපුරා ඉද කෙනෙක්ද නේව ඉද නබුරා නෝබේ මන්තරේ දේවල් දුක්කස් කියලා බුදුරජාණන් වහන්සේ ආයතාවචරයේ කියනවා. නේව ඉද මේ බලන්න සත්‍යත්මම නෙවෙයි. නැවුණා මේ වේදන මේ මේ ලිෆ්ට් එක පාත්තනම වීදින් කසතේ මේ දෙක අතර මැද එතන තමයි දුකේ කියන්නේ යම් විදිහකට මේ සතිය මා කියාගත්තා නම් ඒ දුක කෙරෙන්නේ නැහැ ඒ වෙනත මේ සතිය බලන්නේ මේ සංසිද්ධියම මේ හිතාගත්තා නම් ඒ දුක කෙරෙන්නේ නැහැ මේ දෙක අතර මැද සමායතර දුකේ මොනේ නැද්ද ඒ දුක කෙරෙන්නේ එතන මේ සංසිද්ධියක් කියලා බලන්න සතියක් තියෙනවා සතියක් සංසිද්ධියක් මේ දෙක අතර බලන්න ඉන්න වෙලාවේදී අරක කියලා මම මේක මම මගේ ආත්මය කියාගන්නත් ඒවා. ඒ ධාතිය මම මේ මගේ ආත්මය කියාගන්නත් ඒවා. මේ අතරමැද නිකන් ගුරු සෝබන දාන්නත් ඒවා. මේ ඉති දේවල් කරනවා. පුදුමකෝ. මගේ මොකෝ. අනිවාර්යයෙන්ම මුදෙනේ මේ ධාතිය මම කියලා කරලා කරනවා. ඒක බොහොම සුන්දරයි කියලා. ඒක පොඩි අතුලක් ඡාය මන්දලා කියන සතිය සෝබන ඡායිතිකය ඒකේ ඉන්නේ මේ හොඳ පැත්තට විතරයි. ඒකද සතිය ටූල් එකක් විතරයි. ඒකේ තියෙන හරිය මේකක් පමණයි. එහාට සිටින විදියක් පමණයි. දෙක අතර වෙනසක් පමණයි. අතර නැති වෙනදී ගුප්තයි කියලා කරනවා. මේ දේවත් දුක්ස්. ඒසම යගේ වේකල පෙන්වුවාට පස්සේ ඕනේ නම් කෙනෙකුට මේ දෙක අතර තියෙන විමුක්තිය බලන්න පුළුවන්. මේ දෙක අතර තියෙන නිරෝධය බලන්න පුළුවන්. මේ දෙක අතර තියෙන ඡේදය බලන්න. දැන් මේ මොකක් කරේ දක්වා මේ කියලා ඉස්සෙල්ලා නියම තමයි. කරගෙන කරගෙන යනකොට තේරෙනවා මේක මේ මම කියලා අල්ලගන්න ඕනෑමට කබරෝය තරෝය කරගත්තට මේ සතිය කියනක මම කියන්නේ. සතිය කිය මම කියන්නේ නැහැ. ඒ වෙනුවට බුදුන්සේ සතියක් මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය කියලා බලන්න. සතියක් මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය කියලා බලන්න. එතකොට මේ දෙකේ කොහෙද වැරදි එකට මොකටද මේක දුක් වෙන්නේ? ඒ නිසා අන්නර විදිහට ඔය සේන ත්‍රිමාන රූපේ ත්‍රිකෝණය දිහා බලලා මේ කොල්ලේකට මම කියන්නේ හොඳ මම කියන්නේ වකීනේ මම කියන්නේ තරම් වෙන්නේ කියලා පොඩ්ඩක් බලන්න ඒ චිත්තාවේ ඥානයක් විතර පාවිච්චි වෙන්නේ ඒක නැත්නම් පෙරබුරුවක් ලෑස්තිලා යන කන්නේ කියලා කළ බලන්න ඒකට කරකට විචක්ෂණ පාද ලොකු විශ්වචීමක් වෙනවා ඊළඟට සත්‍ය පිළිවෙල ප්‍රශ්න දෙකක් පින්වත් කරු ස්වාමීන් වහන්සේ වාසයේ විද ප්‍රශ්න කීපයක් යොමු කිරීමට අවසරයි. මගේ ප්‍රශ්නය පළමු දිනේ මා සත්‍ය පිටවීම පිටුවා ගැනීම සම්බන්ධයෙන් යොමුන ප්‍රශ්නය හා සම්බන්ධයි. භාවනාවෙන්දී විවිධා කටයුතු වලදී සතිය පවත්වා ගන්නට ගන්නා උත්සාහය අතරතුර අයට දැනෙන පරිදි සංවේදන ඔස්සේ සිහිය පවත්වා ගැනීමේදී සමහර අවස්ථාවලදී අයට දැනියයි. සිදුවන ක්‍රියාකාරකම් බලා සිටින තත්වයක් අත්දකි. මා ක්‍රියාව සිතා නොකරන බව වැටහි. නමුත් ක්‍රියාවිත බලා සිටින අයුරක් දැනේ. කරුණිනේ මා ඉදිරිපත් කළ පරිදි සිහිය ශබ්දයට අයි දැනීමට මාරුවෙන් මාරුට යන අවස්ථාවකදී ඉස්නාසුදා ආලයකට ක්‍රියාවක බලා සිටින සත්‍යයක් අත්දකි. කාර්ය බහුල ජීවන රටාව නිසා මාර්ගීය පදවන අවසර තුරදී පවා කයට සිහිය පවත්වා ගැනීමට උත්සාහ කරමි. මෙසේ සිහිය පවත්වන හැම අවස්ථාවකදී ඉතාමත් ඈතින් ඇතර කුඩා ශබ්ද හඳුනා ගැනීමට පුරුදු වී සිටී. උදාහරණයක් හැටියට වාහන කීපයක් ඈතින් කෙනෙක් ස්තර දුරකථන සම්මාදයක කොටස් ඇසීමට පටන් ගැනීම දෙපත් වාහන නැති වූද ඇතැම් ශබ්ද ඇසීමට පටන් ගැනීම මගේ ප්‍රශ්නය මෙයයි ප්‍රිය පදවන අවස්ථාවක වැනි අවස්ථාවක සිහිය පිහිටුවීමට යාමේ වචනයක් කියනකොට කියවන්න අමාරුයි අයි කියලා අයි දැනීම සම්පූර්ණ ඉවත්ව යාමක් වැනි දෙයක් සිදුවිය හැකිද ඉතා සියුම් ශබ්ද ඇසීමට පටන් ගැනීම මනෝ විකාරයක්ද නැතිනම් සිහිය දිදුවීමේ ඇති වූ තත්වයක්ද වාසයට යොමු බව ප්‍රාර්ථනා කරන අතරම කරගෙන යන මඟුලට පිළිවෙල සාදු කරගෙන යාමට ලැබේවායි ප්‍රාර්ථනා කරමු. ඒ වගේ සියුම් සත් ඇහෙන එක කවදා ප්‍රධාන කාර්යය බාධා කරන මට්ටමට එන්නේ. පොල්ලට ලොකු අරන් නැහැ. ඒක තමයි දැනගන්නට හොඳට සංසුසර වෙනකොට ඒ සංඥාව ගොඩක් එනවා. නමුත් ඒ කටයුත්ත ඒ එනකොට කිසිම බය වෙන්න තැනක් නැහැ මොකද ආර්ථසයිසයට තමයි සිද්ධ වෙන්නේ. උඹ ඔය වැඩේට ඇත්තටම තමන් බලන් ඉන්න. තමන් මේ ප්‍රධාන වශයෙන්ම කය කරන ක්‍රියාව. ඩ්‍රයිවිං කරනවා කියන එක දන්නවනම් ඒ අතිරේක ලාභවලට නම් ශක්තිය කවදාකවත් මේ ප්‍රධාන වෙන්නේ බාධා කරන අනතුරක් කරන්නේ නැහැ. නිකන් ගෙස් කරලා කියන එක වගේ දැනෙන්නේ එන වෙලාවෙ කොට ආරක්ෂාව ඉස්තිර වෙලා තියෙනවා. අනතුරුදායක තත්ත්වෙකදී වගේ දැනුමක් එන්නේ. යෝගිනිකන් කියලා තරු සම්බන්ධයක් තියෙන නිසා වගේ දැන් මේ ඉන වේලාවේදී උදවල බලන් කරා. මුද ග්‍රහය ග්‍රහයෝගයක් තියෙනවා. පරිසරයේ හොඳ වෙච්ච වෙලාවට තමයි ඒ නිසා ඒක ලැබෙන ඥානයක් අදාත් කරගන්න. ඊය ප්‍රශ්න සතිය ආදාන දේශනේ පිළිබඳව සම්බන්ධව පිටස්තරාමි වහන්සේ වැඩි ප්‍රමාණයක් සිතුවිලි තමන් කරන දෙයක් නොවන බව ඉබේ ඇති වෙන බව පෙර දින ධර්මදේශනාවේදී වහන්සේ වදාළා තේක. ඒ කියන්නේ යම් තාක් දුරට අද භාවනාවේදී වැටෙන එනම් එම සිතුවිලි වල සංඥා වේදනා නැත. ඒ නිසා එය මනෝ සංස්කාර වන්නේද. සිතුවිලි ඇතිවන ශක්තිය ප්‍රබලයෙන් මත පසුව අපේ දැනගෙන හඳුනාගෙන උපාදාන කොට පංච උපාදාන සම්පතෝ නාම රූප සංකතන වේද. පෙර දින රාත්‍රියේ ධර්මදේශනාවේ ආයතන 6 එකිනෙකට සහයෝගයක් සහ යෝගයක් දක්වන බව පදාලතේක නමුදු ස්වාමීන් වහන්සේ වඳුරා නම් වූ සිත මනස අනෙක් ආයතන පහ සමග විඥානය වෙත කටයුතු කිරීම පහදා දෙන්නවා සමහර අවස්ථාවලදී සතියේ සිටන විට එනම් සම්පූර්ණ සිටන විට අස්වාභාවික ලෙස සුද්ධ ස්පන්දනයේ අධික ශබ්දයෙන් දැනෙන්නේ ඇතුළේ අවධානය වෙනස් කළ විට ඒ ඇතුළේ ස්වාමීන් වහන්සේ මේ සාමාන්‍ය දෙයක්ද රෝගී තත්ත්වයක්ද මනෝ කායික කාර්යයක්ද දෙපළ සාරණයි ඔබ වහන්සේට මම අනිවාර්ය භවනා කාර්යයක් වෙනවා. මේ ප්‍රශ්නට විදි උත්තරයක් නෙමෙයි තියෙනවා. අපි හිතුවත් අපි ඉඳගෙන ඉන්නකොට දැන් මේ දකුණු කයේ දකුණු දණිතේ කාලවල වේදනාවක් කියනවා ඒකේ ස්වභාවයෙන්ම හිත වේදනාවට ඇදිලා. ඉතින් ඒ වෙලාවේදී යෝගාචරය කමඨාන් සුද්ධ නිදලා වේදනාව දැන් ඇත්තටම කියනවා නැගිට පාන කවුරුත් කියලා පාන. ඔකේ. නමුත් ඒ වෙලාවේ යට ඉවසිල්ලෙන් බලන්න පුළුවන් නම් දැපෙලා වම් කකුලේ මොකද වෙන්නේ කියලා. මම කකුලේ කිසිම වේදනාවක් නැහැ. මම දැන ඉඳිවන්නේ. මේක බලලා අපව වෙන්න බෑන දකුණු කකුලට එනකොට දකුණු කකුල වේදනාව වෙනස් වෙනවා. මේ වෙලාවේ පේන අපේ හිත වැඩිම දුක් දෙන එක තමයි ඇදලා යන්නේ. දුක් නැති එක ගාලල්ල. දුක් දෙන්නේ නැති අන්ති තුනක් තියෙනවා. ඒ තුනම ගණන් ගන්න. අර දුක් දෙන එක අල්ලන්න කරත් කොට. එහෙම නැත්නම් ඒත් එක්ක මම කියන එකක් තමයි මේ 32ක් කියනවනේ. විදුන් දෙන එක දත විතරනේ අපි කතා කරන්නේ. දත් දෙක වෙනකන් අනිත් 32 ගැන පොඩ්ඩක් කතා කරන්නේ. තත්ත්ව වෙන යකාර තද වෙනවා. ඒ මොකද ඒ තරම් දුකම ඉන්න. අපි කතා කරනකොට මේ ඔක්කොම පස්සේ තියෙන අමාරුම කැලේකට මේක ලෝකත් වෙන ලෝකක කරලා. අට උල් කරලා අනිත් කටියට කියන හැටි බලන්න animation දාගන්න. චරිත කරන බලාගෙන ඉන්න ඉවර වෙනකන් එයා ඒක කියන්නේ. ඔය හදේ ඉන්න කියන්නේ අර එකක් තියෙනවා මම කියන්නේ අන්තෝනේ ඉතින් අපි කියන්නේ මොකද? ඒ විදිහට ළඟ පිටියෝ ගැන කතා කරනවා. මෙල්ල යම් මෙලෝ පෙරේ කතා කරනවා. ඒ ධර්ම දුක හොයන දුකට යන නන්දරති. ඒක නිසා අපිට වත්තේ ස්පන්දන වෙලී වුණොත් මම නම් නෑ හාටට ඒක ටිකක් අයියු මුසුමන්න කයි තියාගෙන ඉවරයි ඒක උසාර තිබුණා නම් හාට ගන්න නෑ ඕනම දෙයක් කන්නකෝ තමයි කන්නද චිත්තද උතුද විදියට මොකක් කරේ එක කයිලට් කරලා තරවත් ඒක ඉඳන් ඕවෙ මිය ඇත්තටම මිනිස්සු අසරණ මිනිස්සු අධර්මයේ මනසකාරයේ දෙන්නකට යොමු කරන්න පුළුවන් මනුස්සකම කවදද තමයි අදට ලක්මස්තනයක් කියනවා නම් ඒ කියන්නේ අර මතන ඉස්සවම අනකේ ක්ලච් රිලීස් වෙනවා grip එක නැති වෙනවා ඒක නිකන් ඔය හිතනවා මොලේ මේ බලන එක තමයි මගේ යුතුයකම කියලා මේ මෙති කියලා මිනිහා බුරුම මේක මේක මේක මේක ජීවත් වෙනවා මේ අන්තිමට ඒකකවත් තේරෙන්නේ මම මේක බලනවා මෙච්චර පිටුනකේ යකිරු කිසු කුයි වයි ගොඩේ ඉඳගෙන ඉන්න නරිදිනවා තමයි නැගිටලා පරිගිගා කරලා ඉඳගෙන ඉන්නවා රිදින්නේ නැහැ දෙකෙන් තමන්ගේ වලින් උනේ කියලා. ඔක්කොම ඉන්නේ වලියක් නෙවෙයි කියලා. ඒක තමයි කොතන ඉන්නේ ඒකයි දෙන්නේ. අර දාලපාටි වෙටි විනෝඩ මේ අනිත් එක බලන්න. දැන් නම් එක ළමයට මම සතිපටලේ ඉන්න කටිය කිව්වම ඒ ළමයි ඒකම කියනවා. දැන් මොකක්ද වගේ කොට ලකුණු කරනවා වත්කුළු. ඒක තමයි දැන් දෙක බෙදෙනවා. දැන් මට වැරදි දෙක බලන්න. විතරක් තියෙනවා මේ කතර නැති කරගෙන පොඩ්ඩක් කතා කරමු. අපි අත්තරේ මොකද්ද කියන්නේ? හෙඩ්ලයින් එකේ මොනවද තියෙන්නේ? ඒ විදිහට හෙඩ්ලයින් එක කියවලා තියෙනවා. මම ගිහලා උන්ට කියනවා මචං දන්නේ නැහැ හෙඩ්ලයින් කියද්ද මේකද? ආ ඇත්තද කියනවා උන්. උතුම මවාපෑමක් කරන මේ රකතන් ගිහලා කතා කරනවා. කවදාකවත් ජනමාධ්‍යයේ ඒක මේ අයිතක් වෙන්නේ සංකීර්ණව අපේ කතාවට අයිති වෙන්නේ තණ්හාමාන දිට්ඨි තුනක් විතරයි. නිසා තණ්හාමාන දිට්ඨි කියනවා නම් මොන ඔක්කොම කියන. channel එක පටන් ගන්න. මැගසින් එකක් පටන් ගන්න බෑ. ඒ නිසා හිත කිය ගන්න ආදරවලම අනිකාව සෑදී. යන්නේ කෙලෙස් වලට. මුතජන් කෙනෙකුට මානසිකාරය කියලා ස්ට්‍රැටජි එකක් තියෙනවා. මේකට යද්දී අපිට සිග්නල් දාලා අපිට කතා ඒක වෙලිට කරනවා. ඒත් කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ යන්නේ මම අර මේක මොනවද කියන්නේ? දිටුලන දෙයක. තමයි කෙලෙස් වල තියෙන ආධාරය කියන්නේ. පිටික තියෙන කෙලෙස් වල තියෙන ආධාර නිසා. මගේ ළමයි වරදක් නැත්නම් අල්ලපු විදිහ කරද දෙන්නට. ළමයි කරදර කරනවා. මමගේ තාත්තේ කරදර කරනවා. මේවට කියනවා අකුසල සමාදානේ. උදේ දන්තේ කියනවා මේක නානවා නානවා. අනිවාර්ය අපාය කරපු දෙ නෙමෙයි. ඒක නැවත කතා කිව්වා. අරක් කරන්නේ නැකට මුස්ලිම් මිනිස්සු. අපාය යන්නේ සිංහල බෞද්ධ අරකට බැලලා. තමයි කාර්යයක් කරන්නේ. අර මම කියන්නේ නැහැ ඔබ කියන්නේ පන්දුන අහකට කවදාකයි සමාදම් වෙන්නේ ඊට පස්සේ. මේකේ මම බලන්න මේ මුස්ලිම් මිනිස්සු කොහොමද වැඩි කොහොමද පුතුම විදියට කැමැත්තක් නැතුව ආරක් කියලා වැඩිද කියලා මේ දෙලු නැතුව නැතුව රාත්‍රී අන්නේ වාස්තල ගන්න බැරිද කියලා යාම තමයි ඊළඟ මේ වාස්ත්‍රී ඉන්න. ඒකට අරක්ම සමානයි. අරක් හතන්නේ කවුදෝ පායන්නේ. එතන අපේ හිත අර ඒ කවට ඇදලා නැති. කෙලෙස් ඇදලා නැති බලු දෙන්නේ වෙනසක් නැහැ. මේක ඔක්කොම එකයි මේක තියෙන්නේ මොකද්ද ඔය පල්ලෙන් තියෙන කරන්නේ ප්‍රසිද්ධියේ මේ කිල්ලෝට ගුණ තියෙනවා මගේ කිල්ලෝට ගුණ තියෙනවා කිල්ලෝට තියෙන ඕක කියන තමයි ඉතින් මොකද වදන් ගන්න තියෙන්නේ මම කියන්නේ භාවනා නොකරන කෙනෙක්ව කතා කරන්නේ ඒක සම්පූර්ණ උලක් නෝ භාවනා කරන අතක තියන්නේ ඒක කරන්නේ නැතිවත් ගෑන්න පටන් ගත්තාම ජීවිතය වැඩ කරලා ඒක තියාගන්න ඕනේ ලොකු වෙනවා ඒ කියන්නේ පපුගඩු වල ඉඳලා තියෙනව නෑ දන්නේ. දිනනවා වපට සිග්නල් දාලා ලකුණ කපනවා කියන ඕගොල්ලෝ ඉන්නවා. මම නම් කරන්නේ මෙච්චරයි. වපට සිග්නල් දාලා එහෙට යනවා. ඒ ටක්කල් ලකුණ කපලා නිකන්. එතකොට යන ගමනේ යනවා මේ වාහනේ මේ. අපි හඳී ගන්නවා. අධිකරණ සංස්ථාත ඊයේ ධර්මදේශනාවේදී වදාළ පරිදි බුදුරජාණන් වහන්සේ විවිධ තත්වයන් 6 දෙනෙකු ඉන්ද්‍රියන් 6 දෙනා සහ තෝරා ගැනීම සඳහා විශේෂ හේතුවක් ඇත. උදාහරණයක් වශයෙන් සිත නියෝජනය කිරීම සඳහා වඳුරක තෝරා ගැනීම වඳුරා සිත මේ කිසිදු හේතුවක් නැතුව අත්ෙන් අත්තට පණේ. අනිත් සත්‍යය සඳහා මෙවැනි හේතුවක් ඇත. වහන්සේට පෙරවන් සරණයි. ඒකකයේ ඔය සූත්‍රයේ දේශනා කරපු හාමුදුරුවෝ කෙනෙක් උත්සාහ කළා දුන්නා. ඒත් එහෙම ඉච්ඡරම ඒ පෙන්නන දේ පිළිබඳව වඳුරයි කතාව අපි ওই සූත්‍රයෙන් නැත්නම් අපි අහලා තියෙනවා. හිත පිසු වඳුරෙක් වගේ කියලා. මේ කන කියලා කියන්නේ කිඹුලෙකුට සමාන කරලා තියෙන්නේ. ඇහැ කියලා කියන්නේ ධාපේකට සමාන කරලා තියෙන දේශා. ඒක පේන බෑබැයි නානා ගෝචර නානා විශේෂ. ඒකට ආහාර වෙනස් ලැබු පොළොව වෙනස්. ඒ ඒ අනුව හය දෙන තොරගත්ත බව තමයි පේන්නේ. ඒක ප්‍රශ්නයක්. ගරු සාස්ත්‍රාංශ වහන්සේගේ ඊයේ රාත්‍රියේ කුකල උතුම් ධර්ම දේශනාවේදී සඳහන් කළා භාවනා කරන අවස්ථාවේ ඇතිවන වෙනස් සිතුවිලි පැමිණි විට ඒ දිහා බලා සිටින ලෙස එම සිතුවිලි කුඤ්ඤාවි සංකාර වතු අතුඤ්ඤාවි සංකාර විය හැකි එවිට සිත දෙස බලා සිටිනවායයි කියන්නේ කුමක්ද ඒ සිතුවිලි පැමිණි විට ඒවා විදර්ශනා කරන ආකාරයේ උදාහරණයක් රැක පෙන්වා දෙන මිනිතා පාරමිකුයි දාසිතේ වහන්සේට සර්වතරණයි ඊට සාධාරණ දෙයක් තියෙනවා මම මේක දෙයක් කිව්වා කියලා. කිචිලයක් මුචිලයක් බලබල එකක් කියන එක ඉදිරියට වෛර කරන්න එපා. කිචිලයක් බලබල දාන්න කයර දෙන්න. ඒක තමයි උපදේශය. ඒ මොනදී ආවත් ඒ ඉනේ දේවල් මෙනෙහි කර ඒක දිගේ යනවයි කියලා කියන්නේ මාර්ගයෙන් දෙනවා කර්මයි. උපදේශ කියන්නේ ලක්ෂණ කාලස්ත දැනගන්න. පුළුවන් වහාම කයර දෙන්න. ඇත්තටම කරනවා කරනවා කියලා මෙනේ පුළුවන් වෙච්ච වෙලාවයි. සත්‍යත් කියේ පිටි කියලා සත්‍ය කියලා මෙනේ කරන්නේ. දිගට දිගට යනවා යන්න පුළුවන් වෙච්ච වෙලාවයි. ඉතිවිල්ල ගියා. ඉතිවිල්ල පිළිබඳව දන්නවනේ පුළුවන් වෙච්ච වෙලාවයි හිතෙන්න. එතකොට ඉතිවිල්ල පසනා කරනවා කියන්නේ දේවල් ප්‍රශ්නයක් කරන්න වෙන්නේ. භාවනා අවස්ථාවේ ප්‍රශ්නයක් කොහොමද? ඒක ප්‍රශ්නයක් කියනවා නම් අපිට කියවන්න මේ කොටින් කියලා තමයි ස්වාමීන් වහන්සේ රාත්‍රියේ වුණින්දක් ලැබීම භාවනාවට බාධාවක් වේද දෙවන් සරණයි. සරණියෝ. එනිසා මේ වගේ වෙලාවල භාවනා පටන් ගන්න යන්න එපා. ඒ කියන්නේ භාවනා පටන් ගන්න ඕනේ සාමාන්‍ය මැදේ මොකද කරදර තියෙන තැනකදී හිත එකලස් කරනවා කියන එක වෙන්නේ බැහැ නන්නේ. ඔපරේෂන් එකක් කරනවා කුස්සිය ගන්න කක්කුස්සිය කරලා ඒක ඒකට යනවා තියෙනවා. ඒක තමයි ඉති මානසිකත්වයට හොඳට බලන්න. ඉන්නට ඕනේ හොඳ ප්‍රසන්න සාමාන්‍ය මානසිකත්වයේ එහෙම නැතිලා මේ කෙරුවොත් වෙන භාවනාවට භාවනා හොඳ නැහැ කියලා අපි ඉඳන් තීතුවට යනවා. කරන්න යනවා. දුකේකට යනවා. ඒකට සූදානම් වෙලා. ඒක ගැලපෙන කාර්යය. නැති විදියට ඒ ලෙවල් ඒ නිහිතන්ත බඩුවක් බඩුවක් විතර නැත්නම් ඒ වැඩි හරියන්නේ නැහැ. ඒ නිසා මානසිකත්වයේ තියෙනවා. කයයි මූලිකයි දෙක සාමාන්‍ය වැඩකට ගැලපෙන මට්ටමක තියෙන්න ඕනේ. නැත්නම් මේට වැඩි හොඳ කරගෙන තියෙනවා. සීලක සීලලා කටයුතු කරගෙන මේ වැඩේ කියනවා. ඉතින් මේ වගේ වෙනකොට පුළුවන් විදිහට මේ ප්‍රශ්න විසඳන ක්‍රමයක් කරලා සාමාන්‍ය මට්ටමට ආවට පස්සේ තමයි වඩා සුසුසු බලනකට යන්නේ. ඒක ප්‍රශ්න. අපේතර විනාඩි 30ක් වැඩිපුර අරගෙන තියෙනවා කියන අපි දෙකට අතන කාලයක් ඒ නිසා අපි තුනට පණයක් දෙන්න අපි අපි වෙන